සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ අපට ඒක මතක් කරනවා අට්ඨමිච්ඡත්තික වශයෙන් නොකළ යුතු ජීවන රටාවල් අටක්. එකකින් අදහස් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් පැත්ත. එහෙම නැත්නම් සම්මා වශයෙන් දක්වන දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව විරිය සති සමාධි කියන ඒ අංග 8කින් සමන්වාගත මධ්‍යම ප්‍රතිපදාව මිච්ඡා පැත්තට මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප වාචා කම්මන්ත ආජීව විරිය සති සමාධි කියලා වැරදි පැත්තට වැටුණොත් ඒක මගහැරිය යුතු පැත්තක් පරිවර්ජණය කළ යුතු දෙයක් ක්‍රමයක් විදිහට සරුවචනanse පෙන්ලා දීලා තියෙනවා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට මතක් කරලා දෙනවා. ඉතින් අපි ඒක තියාගත්ත මේ වැඩමුළුවේ ඒ අනුව අපි මිච්ඡාදිත්‍ය මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත කියන වගේ මාත්‍රකා මේ වෙනකොට සම්පාදනය කරලා තිනවා අපි ශක්ති ප්‍රමාණය විතර කරන තියෙනවා. අද දවසට ඒතොර ඉදිරිපත් වෙන්නේ මිච්ඡා ආජීවය කියන එකයි. එතකොට ඒ කියන්නේ වැරදි ජීවන රටාවක්. එහෙම නැත්නම් වැරදි වෘත්තියක්. වැරදි බඩගෝස්තර හිවිල්ලක්. වැරදි හම්බ කිරීමක්. බඩ රසාව. ඉතින් මේක ලෝකයා වෙනුවෙන් ඔක්කොටම කරන පොදු පණතක් නෙවෙයි මේ ප්‍රතිපදාට වැටිච්ච දියුණුවක් අපේක්ෂා කරන කෙනා විසින් තමා වශයෙන් පනවාගත යුතු ඉල්ලලා දැනගෙන රැකගත යුතු අංශයක් විදිහට පෙන්නා. ඉතින් ඒ මිච්ඡා ආජීව වශයෙන් ਸਰවචනාංශේ නම් වශයෙන් ඒ සත්ත්ව වෙලඳාම වස වෙලඳාම වස විෂ ආවුද මස් වෙලඳාම චිත්තකම්ම වගේ දේවල් නොකළ යුතු දේවල් විදිහට පෙන්ලා තියෙනවා. ඒ වගේම ඒවකට ඉන්දියාවේ පැවතිච්ච ක්‍රම හැටියට බලනකොට ජන විඥානයේ පවතින සාමාන්‍ය විදියට ගෝ කර්මාන්තයේ ගොවි කර්මාන්ත කියන දෙක කියන්නේ හරක් බැලීම කොවිතං කිරීම වගේ දේවල් මේ විදියට ජනතාවක් වශයෙන් උනත් බුද්ධ ජනසිකේ සූත්‍ර කියලා බලනකොට පිළිගත් බව පේන්න තියෙනවා. ඒ නිසා උපාසක උපාසිකාවන්ගේ පැත්තෙන් බලනකොට ඒ කළ යුතු යහ කර්මාන්ත තියෙනවා. ඊට පස්සේ පැවිද්දන් වශයෙන් ගන්නකොට ඒ ඇත්තන්ට ආජීව පාරිශුද්ධ සීලය කියලා එකක් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ආජීව පාරිශුද්ධ සීලය මේ සතිය පටන් ගන්නකොට ආරම්භයේදී එච්චරම තද බල හානියක් තද බල බලපෑමක් කරන්නේ නමුත් මේ සතිය ඉස්සරහට දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන සතියට මේ උඩට උඩට හදන ගොඩ නැගිල්ලක වැඩි වැඩියෙන් පලංචි බැඳ ගන්නවා වගේ ඔසවා තැබීමක් කරන්න වෙනවා. අන්නේ ඔසවා තැබීම කරනකොට ඒ තමන් හිතපු තත්වයක් දැන් ඉන්න තත්වයක් සතියට සාපේක්ෂව සලකලා බලනකොට වැඩිමක් පේන්න තියෙනවා නම් එයා හැම වෙලාවෙම ආරම්භක සීලය එච්චරම තදබල නොවුනත් මේ Tamange තරමට ගැලපෙන විදිහට ඒ ආජීවය සකස් කරගන්න වෙනවා. ඉතින් ඒක ශිෂ්ටාචාරයක් විදිහට, සભ્યත්වයක් විදිහට, මහාත්ම ගතියක් විදිහට, හැදියාවක් විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා සතියෙන් කෙනෙක් වැඩෙන්න වැඩෙන්න නැත්නම් සතිපට්ඨානෙදී ඉදිරියට යන්න යන්න එහෙම නැත්නම් ප්‍රතිපදා විදිහට යන්න යන්න නැත්නම් කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න ලෝකයට තේරෙනවා මේ පුද්ගලයාගේ මේ ආජීවය පිළිබඳ මේ සැකැස්ම මොකද මේ ආජීවය කියන වචනය ආචාර ධර්ම වලට සම්බන්ධ දෙයක්. එහෙම නැත්නම් ගනුදෙනුවක් තානිත් ලෝකයට පේන දෙයක්. දැන් භාවනා කරන එක නාගේ චිත්ත સંතාණය තමයි ඒකේ නාට පේන්නේ නැහැ. නමුත් ආජීවය කියන එක තමයි වෙසෙන ගොදුරු ගමට ඇසුරු කරන අයට පේන දෙයක්. නිසා භාවනාවේ දියුණු වෙනකොට ඒ කරන කෙනාට විතරක් නෙවෙයි ඒකේ සාන්තිය ලැබෙන්නේ. එයාට සිව්පසේ සැපේන එහෙම නැත්නම් අහල පහල ඉන්න අයටත් පුදුමාකාර සාන්තිකර තත්ත්වයක් ඇති වෙනවා. ඒකේ සමහර විටක බෝ වෙන ලෙඩක් පැතිරෙනා වගේ තමයි යන්නේ. යම් කිසි කෙනෙක් සතිය වඩාන වඩාන යනකොට ඒ කෙනාගේ ඇවතුම් පැවතුම් ජීවන රටාව, බඩගෝස්තරේ, වෘත්තිය දියුණු වීම පේන්න තියෙන අනුක්කායට. හැබැයි ඒක පේන්න පටන් ගන්නකොට අදාළ පුද්ගලයාගේ සත්‍ය හුඟක් දියුණු වෙලා තියෙනවා. හුඟක් දියුණු වෙලා. හුඟක් ඉහළ මට්ටමකට ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඒ කෙනෙක් භාවනා කරනකොට ඒ කෙනාගේ මේ සුවඳ චරිතය, ಗುಣ සුවඳ පැතිරෙන ක්‍රමයක් වෙනවා. මේ ආජීව කතාව නැත්තම් මිච්ඡා ජීව හෝ සම්මා ආජීවය කියන කතාව. ඉතින් ඒක නිසා පටන් ගන්නකොට අපිට මේ සම්පූර්ණ ආජීවියක් ඇතුව සම්පූර්ණ සුද්ධවන්තකමකින් පටන් ගන්න ඕනයි කිව්වොත් ඒක හරි අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා සතියතහ ආජීවය කියන මේ දෙක ගත්තොත් සතිය පටන් ගන්න ඒකේ බලපෑමක් ඔලුවට ගන්න නරකයි. ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ සතිය විසින් ඒ පුද්ගලයා හික්මවනවා. ඒ පුද්ගලයා විනයනය කරනවා. ඒ පුද්ගලයා මේ සભ્યත්වගත කරනවා අන්නේක ඒ විනයන කිරීම සભ્યත්වගත කිරීම දන්න කෙනාට ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්. අනික් කෙනා හිතන්නේ මොකද්ද මා තුල සිද්ධ වෙනවා මට මොකද්ද වෙන්නේ දන්නේ එයා සමාජ ආචාර ධර්ම වලින් මනින්න ගියොත් අමාරු වෙනවා. ඒක මනින්න ඕනේ සත්පුරුෂයන්ගේ පැත්තෙන් ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන්. එතකොට නම් පේනවා මේ සතිය කියන එක පිටින් තීන්ත ගෑමක් වගේ එකක් නෙවෙයි. ඇතුළත ඉඳලා වෙනසක් ඇති කරනවා. පෞරුෂත්වයේ වෙනසක් ඇති කරනවා. රුචර්චකම් වල වෙනසක් ඇති කරනවා. ඒ ඇති කිරීම පේන්නේ තමන්ටත් පේනවා මේ ආජීවයේ හරහා සීලේ හරහා තමයි. ඒ නිසා ඉහළට යන්න යන්න භාවනා ඉහළට යන්න යන්න කෙනෙක් අර සීලේ තිබුණු කටුපරට කටු කරෝසන ගතිය නපුරු ගතියෙන් හුඟක් විවේකයක් ලබනවා. එන්නේ එන්නේ එන්නේ ඒ අත්තානුවාද බය පරානුවාද බය වාගේ සීලෙන් තමන් ඉස්සර තමන්ටම දෙස්ති ගන්න දේවල් වලින් සෑහෙන සාන්තියක් ලබනවා. සෑහෙන ලබන එක හොඳට පන්නරේ ලැබලා හිටින්න නම් ඒකට අනුග්‍රහ කරන්න තමන් ඒත් එක්කම තමන්ගේ ආජීවය සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ජීවන රටාව සකස් කරගන්න ඕනේ. එතෙ මේ ජීවන රටාව බොහෝ විට සිව්පසයට සම්බන්ධ කරලා තමයි කියන්නේ. අපි පැවිද්දේ ගත්තොත් චීවර පින්ඩ පාද සේනාසන ගිලම්පස කියලා ඒ කෙනාගේ Brahmacharya අනුග්‍රහ පිණිස ඒ සිව්පස්සයක් බුදුරජාණන්සේ අනුදැනව දාරලා තිනවා. ඉතින් ඒක පැවිද්දේදී අත්‍යවශ්‍යයි. ඒක ගිහියටත් ඒ වගේ ඇඳුම්, කෑම බීම, ගෙවල් දොරවල් සහ බෙහෙත් පිරිකර කියන දේවල්. ඉතින් මේ හතර වටලවා ගත්තොත් යම් මේකින් ඇඳුම් පිළිබඳ අනවශ්‍ය විදිහේ හිත කරදර ගන්න ගතියක් මේ කෑම පිළිබඳව කෑමටම ජීවත් වෙන ලොල් වෙන ගතියක් එහෙම නැත්නම් තමන් මේ ඉන්න ගෙවල් දොරවල් පිළිබඳව තමාන්ට නොතරන නොතරම් වෙන නොගැලපෙන තරමේ දේවල් වලට යන්න ගියොත් බෙහෙත් පිටිකරලට යාට කවදාකවත් මේ භාවනා විවේකයක් කාලසටහනක් එහෙම නැත්නම් තමන්ට ඕන විදිහට දවස හසුර ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධය තමයි මේ විවේකයේ හුදකලාව එහෙම නැත්නම් <clears throat> ආත්ම සන්තුප්තිය එහෙම නැත්නම් සම්පත්‍තිකර භාවය සහ නෑ ඒ වගේ සම්පත්‍තිකර භාවයට තියෙන තමන්ගේ අභ්‍යන්තර ගුණ කදම්බේ සහ ඒකට උදව් වෙන සුඛෝපභෝගී දේවල් උපභෝග පරිභෝග වස්තු සුඛෝපභෝගී වෙනකොට තමයි පෝසත්ත්ව කියන தත්ත්වයට අතර මෙන්න මේ දෙක අතර තමයි බුදුචානන්සේ මේ සම්බන්ධය පෙන්වන්න හදාන්නේ. ඉතින් ඕනෙම නැත්නම් බුද්ධ ධර්මනුත් මුල් කාලේ පෙන්වන්නේ පෙර කළ පින් තියෙනවනම් Tamanට උපභෝග පරිභෝග වස්තු ලැබෙනවා සුඛභෝගී දේ ලැබෙනවා ඒ පෙර කළ පිනට. එයා ඒකෙන් නරකට යන්න පුළුවන් හොඳට යන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒක දැනගෙන මේක පෙර පිනට හම්බුණා පරණ ඉස්සර කරපු ආයෝජනයක ආදාර ආනිසංශයක් විදිහට ගුණයක් විදිහට ඵලයක් විදිහට නමුත් දැන් මම ජීවිතයට වර්ධගත්තොත් ඔය ඊගාවාත්මේ නෝඩ මොනවා වේද කියන්න බෑ. නමුත් යම් විදියකට යා ඒක ආධ්‍යාත්මික දෙයකට යොදවලා තද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල්ට යෙදෙව්වොත් එයාට පේනවා මේ සැප කියන එක උපභෝග පරිභෝග වස්තු වල රඳා පවතිනට වඩා එහෙනම් ඇහ කන දිව නාසය කය මන කියන ඉදරන්ට සම්බන්ධ වෙනවට වඩා එහෙම නැත්නම් මේ බාහිරේ තියෙන රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බයද රඳාපවතින වඩා තමන්ගේ ඇතුළත පිරිච්ච ගතියට ඇතුළත තියෙන සම්පatti කරගතියට ඇතුළත තියෙන ಗುಣවලයි පිටලා තියෙන්නේ බාහිර වස්තු ප්‍රශ්නක් නැහැ කියලා. මේ මේ වෙනස තමයි අපි සමාජ සමාජයට විරුද්ධ යෑමක් කියලා වගේ පේන තියෙන්නේ. සමාජයේ යන්නේ උපභෝග පරිභෝග වස්තු සුඛෝපභෝගී වස්තු. සමාජයේ යන්නේ එහෙන් කනෙන් දිවෙන් ආසෙන් කයින් මේ සැප විඳින්න. එනතන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශේ. ඉතින් ඒක තමයි සමාජයේ හැටි. ඒක කවදාකවත් හිතන්න යන්න එපා. ඒක වැරදි දෙයක් හරි කියලා. ඒවත් ඒක සුගතියක් නෑ. ඒක පෙන්ලා දීලා තියෙන එක ඇහිදල් කූඩේට වතුර පෙරලන්න පුරවන්න හදනවා වගේ. නැත්නම් ඊට සාපේක්ෂව මේ නිර්ාමිෂ සුප්‍රීතිය නැත්නම් අනිද්‍රේ ප්‍රතිබද්ධ වූ මේ පිරිච්ච ගතිය එනකොට යකි ජීවන රටාවේ ලොකු වෙනසක් විය යුතුයි. ඒක වෙනවා ඒක දැනගෙන ඉන්නවා නම් මේ බණ අහලා හෝ සුතමේ ඥානෙන් තේරෙනවා මේ ධර්මයේ සජීවී ගතිය සරුවච්චන් වහන්සේත් එක්ක ජේතවනාරාමේ ඉන්දියාවේ ඉන්නකොට විතරක් නෙවෙයි ඒක හරියට තේරුම් අරගත්තොත් කොයි තූත්තු කුඩියේ හිටියත් Tamanට මේ ධර්මයේ තියෙන සජීවී ගතිය දැක් ගන්න පුළුවන්. ඉතින් ඒක වැටහෙන්නේ නැත්නම් එනත ඒකට සංවේදී නැත්නම් එනත ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැත්නම් ඉතින් ඒක නා මේ ශාසන රසය ශාසන සම්පත්තිය විඳගන්නේ ඒ නිසා බණ හිමේ අම් වටනාකමක් තියෙනවා. මේ සුඛ සුඛ උපභෝග පරිභෝග වස්තු හොයන්න අපි මේ අමුඩේ ලියන්නේ නැතුව තද කරගෙන කරන හම්බ කිරිල්ලක්. නමුත් ඇත්ත පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය එන්නේ Tamange අතුරුත ගුණ වර්ගයෙන් බවත් සමාජයට තේරුම් කරලා දෙන්න ගියොත් සෑහෙන අමාරුවක වැඩෙනවා. නමුත් මට තේරුම් කරගන්න පුළුවන්. ඒකත් ආරම්භයේදී තේරෙන්නේ ගමන යනකොට මගදී තේරෙන්න පටන් ගන්නවා. එතකොට යාගේ ආජීවයේ වෙනසක් ඇති වෙනවා. ඒ නිසා මේ පුද්ගලයා මේ සම්මා ආජීවයේ පැත්තට යනකොට මිච්ඡා ජීවය අතහරිනකොට ඒකේනා ඒ සිව්පසේ කෙරෙහි පවතින ආකාරය තමයි වෙනස දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක ප්‍රත්‍යසන්නිසිත සීලේ වශයෙන්ොත් අපේ පැවිදි ජීවිතයට අදාළයි ආජීව පාරිශුද්ධ සීලය කියලාකුත් තියෙනවා. මෙතන මිච්ඡා ජීවය කියනකට ගොඩක්ම සම්බන්ධ වෙන්නේ ආජීව පාරිශුද්ධ සීලය මේ සිව්පස්සේ ලබා ගැනීම සඳහා කරන සට කපට වැඩ. එහෙම නැත්නම් අපි ව්‍යාපාරයක් කරන මිනිස්සයා ලාභ වැඩි කිරීම සඳහා කරන নানা ප්‍රකාර සට කපට වැඩවලට ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒක සම්නික්‍රම සුද්ධ වශයෙන්ම රීතිවාන්ති උරා බොන වැඩක්. ඒක දිනු වෙන්න වෙන්න ඔය කියන ආර්ථික විද්‍යාව දිනු වෙන්න දිනු වෙන්න වෙන්නේ මොකද්ද? ඒ ආර්ථිකය දිනු වෙන්න දිනු වෙන්න ආර්ථිකයේ ජනයා අතර බෙදී යන ප්‍රමාණය අතර ලොකු විෂමතාවයක් ඇති වෙනවා. විශේෂයෙන් මේ කාධිපති මේ භෞතිකවාදී ආර්ථික ක්‍රමේ. ඉතින් විශාල පොඩි පිටසකට විශාල ධනයක් හම්බ වෙනවා. ඒගොල්ල පාලන බලය ලැබෙනවා. ව්‍යවස්ථාදායක අයිතිය ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ හුදී ජනතාව අඹර ගන්න, මිර්ක ගන්න, සූර කණ්ඩ මේක මේ හදාගෙන යනවා. ඒක ලිලේ ඒක ලිලේ විශ්වවිද්‍යාල හරහා පොඩි උන්ට ඒක ආර්ථික විද්‍යාවක් විදිහට උගන්වනවා. මේකෙදී ඊට වැඩි උඟාක් වෙනසක් වෙනවා. ආධ්‍යාත්ම ඉහළට යන්න යන්න ඒ භෞතික වස්තුන් පිළිබඳව තියෙන ඒවා උපයන්න කරන සටක අපට වැඩ මෙච්චර කල් මං කරව බව දන්නවා. දැන් එන්නේ එන්නේ එන්නේ එක කාටවත් සමාජයට බරක් නොවන විදිහට තමන් මස් මේ මලකින් මීමැස්සෙක් පැණි උරා ගන්නා වගේ මලකින් මීමැත්මෙක් මීමැස්සෙක් පරාග උරා ගන්නවා වගේ ඒකල මේ මල සංසේචනය කරලා දෙනවා එන්නේ වගේ ඝන දිනුවක් වෙන්න පටන් ගන්නවා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන කෙනා සමාජයත් එක්ක ඇහැතරෙන ක්‍රමයි. ඉතින් ඒ විදිහට ඒ ජීවන රටාවේ තිබුණ තර හතරස් ගතිය භෞතික වස්තු මත රඳා පවතින ගතිය ඇහකන දිව මාංශයේ දිව කන මත රඳා පවතින ගතිය විනෝඩ හරි సౌందర్యාත්මක පැත්තකට එන්න පටන් ගන්නවා ඒ පුද්ගලයා සමාජයත් එක්ක ඇසුර කරන හැටි ඒක පේන්නේ ඒ ඒ ඇසුර කිරීමේ වග පේන්නේ ඒ පුද්ගලයා සිව්පසේ කෙරේ දක්වන ආකල්පය විශේෂයෙන්ම උපයන්න කරන සටකපට වැඩ නැතුව අර ලද දෙයින් සතුට වෙනවා කියලා එකක් තියෙනවා යථාලද්ද සම්පත්තිය කියලා. ආන්න ඒක Tamanට තේරෙන්න පටන් ගත්තට පස්සේ තමයි මේ සාසනික සුවඳ එහෙම නැත්නම් ජීවිතයක තියෙන පිරිච්ච ගතිය ජීවිතයක තියෙන සන්තුෂ්ටි කරගතිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ශරුවචන් වහන්සේ සෑහෙන්න සංඝයා වහන්සේලාට එහෙම නැත්නම් ශාසනීයදී ගත කරන වික්ෂු භික්ෂුණී සාමණේරී ඔක්කොටම සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒ සඳහන් කරන තියෙන දේවල් ගිහියන්ට අනුගමනය කරන්න බැරි වෙන්නේ ගියෝ හදා ගන්න දැනගන්න ඕනේ බුදුහාමසෝ තමන්ගේ අතිජාත දරුවන් මේක කියලා තියෙනවා. අපිත් ඒකට අනුගත වුණොත් අපටත් අපි දැනට මේ කරගෙන යන භාවනාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජීවන රටාව දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සත්පුරුෂ සංසේවනයක් ලැබෙන්න ඉඩ තියෙනවා. අසත්පුරුෂයන්ගේ වෙන් වෙන්න ඉඩ තියෙනවා. සද්ධර්ම දිහාට යන්න පුළුවන් කියලා. ඉතින් මේකට සාධක සූත්‍රයක් වශයෙන් මම හරි කැමැත්තෙන් සම්බන්ධ කරනවා මේ ආර්ය වංශ සූත්‍රය. ඒ ආර්ය වංශ සූත්‍රයේදී පුදුමාකාර විදියට ලස්සනට කෙනෙකුට මේ අර පිරිමැස්මෙන් කිතු ජීවත් වෙන්න හැටි එහෙම නැත්නම් ඇති කියන්නේ ඉගෙන ගන්න හැටි. තේරෙන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා තමන් මෙතෙක් ගත කරපු ජීවිතේ සහ මේ ආර්ය වංශයේ උතුමන් වහන්සේලා කරපු වැඩ අනුගමනය කෙරුවොත් අපිට කොච්චර සාන්තියක් ලබන්න පුළුවන්ද මේ බාහිර වස්තු රැස් කිරීමෙන් මෙතෙක් ලැබපු සාන්තිය හරියට පොඩි ළමයි ටිකක් සෙල්ලම්ගයක් හදනවා වගේ ළමා සෙල්ලමක් ඒක වැලි ක්‍රීඩාවක් කුමර කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් වගේ ඒ වෙනුවට මේ වගේ ශාසනයක් හම්බෙලා ඒකේ තියෙන මේ නියතමානීකම අර පිරිපැසුම් දායක ජීවිතයට ආදර්ශයක් තියන්න නේද මේ සිද්ධාර්ථ තාපසතුමා මාලිගාවෙන් එළියට බෑලා අර රාජකන්‍යාවන්ගෙන් එහෙම නැත්නම් ඒ රම්‍ය සුරම්‍ය සුබ කියන ඒ මාලිගාවල ලින්කට බැහැලා කැලියට ගියේ. කැලියට ගිහලා ඒක 100ට 100ක්ම වෙන විදිහට අවුරුදු 35ක් මේ 29ක් අතරම කුමාරස් කුමාරි ශාපවින්දලා ඊට පස්සේ අවුරුදු 45ක්ම ඒක සාක්ෂාත් කරන එක අවුරුදු 6ක් ඇතුළත මුළු ජීවිතේම පුදුම පිරිච්ච ගතියකින් ගත කරා. ඉතින් ඒක නිසා රජකෙදෙට්ට වැඩිය මේක හොඳයි. මේ ලැබිලා තියෙන එක. ඉතින් ඒක නිකම්ම නිකම් මේ මේ චිත්‍රපටි කරගපාන වගේ බොරුවක් නෙවෙයි. ඒක කියන හැම වචනයකින්ම කරන හැම ක්‍රියාවකින්ම හිතවිල්ලකින්ම පේන තියෙනවා. ඒ වැඩ පිළිවෙලට බුදුරජාණන් වහන්සේ ওই ආර්ය වංශය කියලා නමක් දාලා ඒ ආර්ය වංශ සූත්‍ර සූත්‍රය ඒ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙච්ච ලොකු සූත්‍රයක් නෙවෙයි. හැබැයි ඒක පිළිබඳව දීලා තියෙන අටුවාවල් සහ විස්තර දිහා බලනකොට උගාක් දේශපාලනඥයෝ ඒක පාවිච්චි කරලා තියෙනවා රට්ටු රටවැසියන්ට සතුටක් පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් කරන් දෙන්න. ඒක ඉස්සල්ලාම දැකලා තියෙන ඇත්තටම අශෝක අධිරාජ්‍ය අශෝක අධිරාජ්‍ය අශෝක ධර්මයේ හදනකොට තරුවචනාංශගේ දේශනාවලින් සෑහෙන සූත්‍ර සොගයක් අරගෙන තියෙනවා ඒ සූත්‍ර අතරට මේ ආර්යවංශ සූත්‍රයත් ඒ බබ්රු ආදී සෙල්ලිපිවල සඳහන් කරලා තියෙනවා මේවා බුද්ධ ධර්ම නෙවෙයි අශෝක ධර්මයේ තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න ඕනේ කියලා. ඒකෙන් කියලා දෙන්නේ දැන් අශෝක රජුර කියලා දෙන්නේ අශෝක ධර්මේ හරහා කියලා දෙන්නේ මේ බුදුජානනාංශ කියපු වචනේ. ඊට පස්සේ ඒක දෙන්නේ බෞද්ධයන් විතරක් නෙවෙයි. අශෝක රජුර දෙන්නේ ඔක්කොම සමස්තයක් වශයෙන් ඉන්දිය ජනතාවට සන්තුට්ඨෝ හෝති iterator චීවරේන. ලදයම් සිවුරකින් සතුට වෙන්න ඉගෙන ගන්න. ලදයම් ඇඳුමකින් සතුට වෙන්න ඉගෙන ගන්න. iterator චීවර සන්තුට්ටි ආචවන්නවාදී මේ අලුත් අලුත් ඇඳුම් මෝස්තරයි. අර ඇඳුම් මේ ඇඳුම් ගැන වර්ණනා කරනවට වැඩිය ලදයම් ඇඳුරකින් සතුට වීමේ ಗುಣ කතා කරන්න දැනගන්න. එතකොට මේ සමාජයේ තියෙන බොරු ඇඩ්වර්ටයිස්මන්ට් සේරම ඉවරයි. මේ කරන වෙළඳ ප්‍රචාර සේරම ඉවරයි. Taman ලදයම් ඇඳුරකින් සතුටු වෙනවා. ලදයම් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරනවා. අද ඒක නෑ. අද කිසි කෙනෙක් එහෙම මේ ලද දෙයකින් සතුට වීම එහෙම නැත්නම් ඒ අරපරිමැසීම එතනයි නිහතමානී ගතිය අගය කරන්නේ අලුත් මෝස්තර එහෙම නැත්නම් වඩා සමාජශීලී වීම සඳහා මේ කිසියම් සම්මාදිට්ඨියක් සම්මා සංකප්පයක් නැති අමන මරි මෝඩ ජනතාවක් කියන දේවල් අනුව තමයි ඇඳුම් තීන්දුව කරන්නේ. මේ නිසා ඒකේ නා කරන්නේ මොකද? තමනුත් කෙලෙස් වගුරුවා ගන්න අතර අනුන්ටත් කෙලෙස් වගුරුවනවා. ඉතින් ඒ වගේ සංකර සමාජයක මොකද්ද පරමාදර්ශය වෙන්නේ? මොකද්ද මේකට පෙන්වන්න තියෙන දර්ශීයක ගත්තොත් බුදුජානනාංශගේ ශාරීරිය, බුදුරජාණන්සේගේ සිවුර, සංඝයාට දීලා තියෙන සිවුර ගත්තොත් ඉතින් ඒක කොච්චර දෝ කාලයක් එක දිගටම ඇවිල්ලා තියෙනවා. මොන විදිහකින් සංකර වෙලා නැහැ. බොහොම සරල ක්‍රමයක් තියෙන මේක හරියටම බම්බයක් අත් දෙක දිග ඇරියා වගේ දිග පළල හතරස් කොටුවක් තියෙන්නේ. ඉතින් ඒ සිවුර දෙවුර වහලා ඇඳට පස්සේ එච්චර ලස්සන ඇඳුමක් මුළු ලෝකෙම නැහැ. මේ හරි හතරස් රිදි කැලක් මේ අඳින්නේ. ඉතින් ඒතිෙදි දැන් මනමාලිගේ ඇඳුම් හදන්න බලන්නකෝ. දිග බල්ල කොච්චර හොයන්න ඕනද වර්ණේ කොච්චර හොයන්නද මැචින් කලර්ස් කොච්චර හොයන්නද මනමාලයකත් එක්ක ගලපන්න ඕනද මේ ඔක්කොම කරන්නේ කාමෙටනේ අනිත් පැත්තට ගිය ගමන් මිච්චර ලස්සන එකක් නැහැ ඉතින් මේ දෙක දැකලා කවදද කෙනෙකුට හිතෙන්නේ මේ සිවුරක මේ කහට සිවුරක තියෙන මේ ඊතරීතර චීවර සන්තුට්ඨිය ලදයන් චිවුරකින් සතුටෙන් ගතිය ඒ වගේම මේ සතුටු වීම ಗುಣ කතා කරන්නම නේ බුදුහාමුදුරෝ මේ ආරිවංශ සූත්‍ර දේශනාව කරන්නේ. ඉතින් ඒකට නැඹුරුවක් ඒ පැත්තට කෙනෙක් ඇදිලා යන ගතියක් උගන්නලා ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. කාට හරි කියලා දෙන්න පුළුවන්ද මේ ඇඳුම් මොහතර වලට දඟලන කෙනෙකුට? උඹ ඇඳුම් මොහතර හොයන්නෙත් ලස්සන වෙන්නයි නැත්නම් හිත සතුටු කරන්නයි. හැබැයි උඹ දන්නවද මේ ලෝකේ සාරුවච්චන් වහන්සේ නමක් තවහලා දෙනවා. උන්වහන්සේ සියල්ල දක්නා සියල්ල දන්නා උත්මෙන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා ලද ඇඳුමකින් සතුටු වීම තමයි ඇඳුමකින් ලැබෙන උපරිම සතුට. ওই විදිහට මොස්තර හොය හොයා රෙදි වර්ග හොය හොයා ඒ කරන දේ නෙවෙයි. ඉතින් ඒ චීවර ආර්ය වංශය එහෙම නැත්නම් ඊතරීතර චීවර මහා ආර්ය වංශය ඒකේ විස්තර කතා හුඟක් සවිස්තරයි. ඒක ඊට පස්සේ ඒ චීවර මහාර්ය වංශයේ පින්නපාත මහාර්ය වංශයේ සේනාසන මහාර්ය වංශය වුණාට පස්සේ එහෙව් කෙනෙක් කොච්චර වීර්යවන්ත වෙනවද කියලා හරියටම Tamange ඇඳුමෙන් අනවශ්‍ය විකාර කරන්නේ නැතුව ලද දෙයකින් සතුටු වෙන්න ගිය කෙනා හැම වෙලාවෙම අවදි වීර්යකින් ගත කරනවා ඒ දෙක අතර සම්බන්ධය දකින්න තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ ඇඳුම කාමයේ වගුරුවන්න සහ තමන්ගේ සහ අනුගේ කාමයේ වගුරුවන්න යනවා ඒ මාස හරීම කුසීත වෙනවා ඊට භාවනා කරන වෙලාවක් හම්බ වෙන්නේ නැහැ හම්බ වුණත් මේ වතුරක තිබිලා පිඟිලා තියෙන කොටේකින් ගින්දරපත්තු කරන්න හදනවා වගේ වැග්ගිර එනවා තෙත වැග්ගිර එනවා කාමේ ඉතින් ගින්දරපත්තු කරන්න බෑ ඒකේ නෑ ඇත්තටම ඇවිල්ලා හොඳම කර්මස්ථානාචාර්යවරයෙක් ගාවිලා හොඳම භාවනා මධ්‍යස්ථානක හොඳම පහසුකම් සහිතව භාවනා කරත් ඒකේ නාට හරි අමාරුවක් තේරෙනවා මං කියන්නේ ඒත් නම් සතිය පිටවන්න අමාරුයි කියලා සතිය පිටරන්නේ මොකට ඊයේ මට මේ ඔක්කොම සැප සම්පත් තියෙනවනේ මොකටද මේ මේ පිරිච්ච ගතියක් මොකට සම්පත්‍ති කර ගතියක් කියලා ඉතින් ඒක නිසා බටහිරට මානසික මේ සතිය ගියාට පස්සේ කීප දෙනෙක් ඇල්ලුවා ඒක මේක තමයි එකම ක්‍රමය කියලා. සතිය තමයි එකම ක්‍රමය. ඒගොල්ලෝ බුද්ධ ආගම ඇල්ලුවේ නැහැ. බෞද්ධ සංස්කෘතිය ඇල්ලෙත් නැහැ. ඒගොල්ලෝ හරියටම ඇල්ලුවා මේක ඇනේට මිටියෙන් ගැහුවා වගේ සතිය තමයි කියලා. ඒගොල්ලෝ දැන් අවුරුදු 40කට වැඩි ඒ බටහිරේ සමන්ගේ සහෝදර සහෝදරයන්ට කියනවා. කිසිම වියදමක් නැති වැඩක්. මොනම දෙයක්වත් වෙනස් කරන්න ඕනේ නැහැ. මේක දිගේ කරගෙන යනකොට මේ තරම් සාන්තියක් තියෙනවා කියන්නේ. නමුත් මේ අවුරුදු 20කට දිගට පස්සේ බලනකොට කීයට කී දෙනාද මේක ඇත්ත සතුට හොයන මේ සතියකින් වගේ එමෙතන සතිය කියන දවස් හත නෙවෙයි සම්මා සතියකින් මේ දේ කරන්න පුළුවන් බව පෙන්නලා තියෙදි පරිේශන කරලා තියෙදි ඒකට නැමෙන සුළු ප්‍රදේශයේ කොච්චර අඩුද කියලා ඇයි එහෙම වෙන්නේ කියලා ඒක ඥානගත වෙන එකක්ද කර්මානුරූප වෙන එකක්ද ඒ වෙනත් ඒ ගැන බණ කියලා කෙනෙකු උනන්දු කරලා ගන්න පුළුවන්ද කියන එක පුදුමාකාර විද්‍යා ශාස්ත්‍රයට අල්ලන්න බැරි මාතෘකාවක් වෙලා මේ නිකන් දෙන සතිය මේ ඕනම කෙනෙකුට ඕනම ජීවන රටාවක පටන් ගන්න පුළුවන්. කිසිම කෙනෙකුට තව කෙනෙක් සතිය වඩන එක වළක්වන්න බෑ. මොන ආගමක හිටපු කෙනෙකුුණත් සතිය වඩන්න පටන් ගන්න බාධාවකුත් නැහැ. ඒ වගේම අහවලදී අඩුයි මට මේක කරන්න කියලා දෙයක්වත් නැහැ. ඊට පස්සේ දැන් ආශා කරේ තියෙනවා අපේ පැත්තේ වෙච්චර කෑකොසම් ගහන්නේ නැහැ බටහිර හොද්දටම කියන්න පටන් ගත්තා. පරිේශන කළා පරිේශන වාත්‍රායර් දාලා සමිච්ච සමාගම් හදලා භාවනා මධ්‍යස්ථාන ඒත් එන්නේ ඇයි කියලා ඇයි මේ තරම් මේ නොමිලේ දෙන දෙයට අකමැති කියලා පරිේශනයක්වත් සැලසුම් කරගන්න බෑ කියලා ශ්‍රේෂ්ඨ ගණේ විද්‍යාඥයෝ කියනවා මේ නිකන් දෙන විදිහට කැමති නෑ. ඉතින් ඒ වගේ තමයි මේ සතුට තියෙන්නේ ලද දෙයින් සතුට වීමේ. ඊයනෝ බලනකොට අපි ඔක්කොටම ලද දෙය ලැබිලා තියෙන්නේ. ඒක නැත්තම් කියනවා බේසික් නීඩ්ස්. එහෙම නැත්තම් අවශ්‍ය කරන මූලික දේ ලැබිලා තියෙන්නේ. නමුත් කවදාකවත් ඒක සතුටක් කරගන්න නෙවෙයි දකින්න එක නෝන්ජල්කමක් කියලානේ කියන්නේ ඒක සමාජයේ පසුබෑමක් කියලානේ. එහෙමනේ මේට වැඩි ඉස්සරහට යන්න ඕන. මේට වැඩි හොඳ දෙයට යන්න ඕන කියලා මේකනේ මිනිස්යාතර ගොජ දාන ලකුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ ගොජ දාන ලකුණ දරුවෝ අල්ලනවා කියන එක කටු ගහේ කටූල් කරන්න ඕනේ නෑනේ. දෙමාපියන්ගේ තියෙන මේ ගතිය ඒකාන්තෙම දරුවන්ට යනවා. ඉතින් දරුවෝ ගියාට පස්සේ දරුවන්ට ස්වභාවික හැඟීමක් ඇති වෙනවා අපිට මේ මෙහිට වැඩිය සැප දෙන්න සැප ලබන්න ඕනේ ඔක්කොම මහන්සි වෙනවා ඒක සාධාරණයි මේක දෙන්නේ නැති දෙමව්පියෝ තමයි කියන්නේ. හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කරනවා. එහෙම නැත්නම් මේ දේ මේ සැප එහෙම නැත්නම් මේ ඉදිරි ගමන අපිට දෙන්නේ ගුරුවරු දෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරුත් එක්ක වෛර කරනවා. ඒ ළමයා ඇසුරු කරන්නේ කවුද? ඒසුකන හැම කෙනාටම වෛර කරනවා. ඒකේ දාන ඉඳලා තිබුණ දෙයක් දැන් බොහොම ප්‍රසිද්ධයි. ඒ මොකද හේතුව එළම හැදෙන පරිසරයේ තියෙන්නේ මේ ඉන්නවට වැඩිය සැපක් තියෙනවා. ඒ සැප ගන්න ඕනේ ඒ සැප ගන්න තියෙන සුඛ උපභෝග පරිභෝග වස්තු වලින් සුඛෝපභෝගී වස්තු වලින් ලාභ සත්කාර සම්මාන සිලෝකේ ඒක සදා සාධාරණ සාධාරණ ප්‍රශ්නයක් නෑ කොච්චරද කියනවනම් තමන්ගේ අම්මට තාත්තට වෛර කරාට ඒකේදී ප්‍රශ්නයක් නෑ වෛර නොකොලොත් අප්සෙට් අද අවුරුදු 13 14 වෙන ගෑනු ළමයෙකුට දීමාපියොත් එක වෛර කෙරුවේ නැත්නම් ඒ පන්ති කාමරවල අනික් ගෑනු ළමයි ඉන්න දෙන්නෙත් නෑ දෙමාපියෝ කියන දේ අහගෙන යටහත් පාත්ව හිටියොත් කොන් කළා දාන. ඒ ධර්මතම මේක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳව සංගරත්නයේ තියෙන ආදර්ශය, බුද්ධ ධර්මයේ උන්වහන්සේලා තියෙන ආදර්ශය, යෝගේ උන්වහන්සේලා කියලා තියෙන මේ කාරණා උගාක් අදාළ වෙන්නේ මේ භාවනා කරන අපට තමයි. මොකද මේ චිත්‍රය හොඳට පැහැදිලි. ඒකට හොඳට ඇත්ත ගැටලා බලන්න. තමනුත් කොච්චරක් මේ වගේ තුච්ච පාහර නීච පහත් වැඩවලට අනුග්‍රහ කරනවද නොකරනවා කියන්න බෑ. නොකරනවා නම් සාරිපුත් සාංශ මේ ලයිස්ට් එක මේක දාන්නේ නෑනේ. කෙරෙනවා කොතනදීද කෙරෙන්නේ. ඒක කරන්න ගියාම සිව්පස්සේ ඉපදීමට ඒ කෝණාල අපනා නේමිත්‍ති කතා ආදි වශයෙන් සිව්පස්සේ උපයන්න අපි කරන මේ වංචනික ක්‍රියා ෂටගති මායාවී ගති ඒ විදිහට ඒ වගේ ෂටමායාවී කට්ටිය ඇසුරු කරන හැටි ඒකෙන් අපිට වැඩි වැඩියෙන් ලාභ හම්බ වෙන හැටි ඒ විදිහට ගියාට පස්සේ එnde එnde එnde එnde තමන් විවේකයක් හෝ ආධ්‍යාත්මයක් නෙවෙයි මේ බාහිරට ලක් වෙන හැටි මං හිතන්නේ අද විතර ආදර්ශවත් නැතම් නිදර්ශන සපේන පසුවිමක් තියෙනවා කිය. ඉතින් ඒක තියෙන එක මට මගේ ජීවිතේ හරියට පිහිටක් වුණා. මට තේරෙන්න පටන් අරගත්තා අධ්‍යාපනය කරනකොටම අටේ පන්තියේදී මාව තෝරාගත්ත විද්‍යා විෂයන්. ඉතින් අපේ ගෙදර හිටපු කට්ටියගේ මායි අපේ අයියාද කොහොද තමයි තියෙනවා. අනිත ඔක්කොමලා වාණිජ ශාස්ත්‍රයට අහුනේ නැත්නම් කලා ශාස්ත්‍රය. ඒ කියන්නේ එච්චර දක්ෂ නැහැ ඒගොල්ලෝ. අපි තමයි ඉස්කෝලේ හොඳම කට්ටිය. මේක දිගෙත් ඇත්තටම මට ওই අමාරුම විෂයන් දෙක තුනක හරි දක්ෂකමකුත් තිබුණා. හැබැයි පුදුම අපිරියාවක් තිබුණා මේකේ. ඕගනික් කෙමිස්ට්‍රි ගණන් වල සමහර පැති මම හරි දක්ෂයි. ඊට පස්සේ මට තේරෙන මේ මොකද්ද මේ කරන්නේ කියන. හැබැයි මේ වගේ කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ මුළු අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව ද්වේෂයක් හටගත්තා. හැබැයි මට හිතෙනවා මේකට ගහන්න නම් මේක තමර්ථ වෙලා ඉන්න ඕනේ. ඒ තමර්ථ උනේ මම යන්තම් පාස්. මට ওই විශේෂ සම්මාන දුන යන්තම් පාස් වෙනකොට ඉහළට යන්න යන්න මේකේ තියෙන බොල් ගතිය මේකේ තියෙන තුච්ඡ ගතිය මේකේ තියෙන පාහර ගතිය මේකේ තියෙන ඊර්ෂ්‍යා කරන ගතිය මේකේ තියෙන බෙලි කපන ගතිය මයිත් ඒක නම් කරන්න බෑ මොකද මම මැට්ටා මම කොහොම හරි එතෙන් යනවා මිසක් මගේ බෙලි කැපෙන්නේ නැහැ මම කපන්න ගියෙත් නැහැ ඉතින් මම තේරෙන පටන් ගත්ත මේ අධ්‍යාපනය කියලා කියන්නේ දැන් තරම් මට කියන්න පුළුවන් කමක් තිබුණේ ඇත්ත තමයි මුත් මට තේරෙන්න පටන් ගත්තා මේ මුළු ජාතියක්ම නම ගන්නවානේ. හොඳම දක්ෂයෝ ටික අරගෙන උන් ටිකට නිකන් අහස් කුරට පත්තු කරලා වගේ උඩාරිනවා. ඩෝං ගානවා ගියා. දක්ෂයෝ ටික මරන. උන් දෙන ආදර්ශය බලන් ඊට පස්සේ ඉගෙන ගන්න බැරි ළමයෙකුට ගෙදර ඉන්න දෙමව්පියන්ට. ඉතින් මේක අවුරුදු 20 30ක් දිගට ගියාම ඔය දෙන්නේ. එක එකක් නිකන් නෑ ලුණු වතුර බොනේ උන් වගේ. අඟුරක් කරන අතින් අතට මාරු කරන උන් වගේ පිච්චි පිච්චි පිච්චි පිච්චි ජීවිත එකෙක් ගියොත් මූණක බෙන් පාටක් තියෙනවද බලන්න බුද්ධම ටෙන්ෂන් එකකින් ඉන්නේ දින පහස් වෙච්ච උමුත් වහකනවා විභාගයෙන් පාස් වුණාට පස්සේ එල්ලිල මැරෙනවා ඕස්ට්‍රේලියාව විතර තුන් දෙනෙක් වුණා පහුගිය අවුරුදු දෙක තුනේ මොනම හේතුවක්වත් හොයන්න බෑ විභාගේ පාස් වුණාට පස්සේ වහකාලා දැන් ඊට පස්සේ ඉතුරුලා ඉන්න අම්මලාට මූ තාත්තලාට මුණ දෙන්න විදියකුත් නැහැ. ඒක ලංකාවෙත් වෙලා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමයෙන් කරලා තියෙන්නේ මොකද්ද? අර සුඛෝභ උපභෝග පරිභෝග වස්තු වලට ගිජු කරලා පිටරට වලින් පුළුවන් තරම් මේක ගෙනලා පුරවනවා. ඉතින් පුදුමයි ওই සුපර් මාකට් එකට එහෙම ගිහිල්ලා බලන්න මිනිස්සු ඇවිල්ලා මේ බඩු ගැනීමේ විනෝදාංශේ. ඒක උටටදී හරි කැත විදිහට වැක්කිරන තාලට අද බුරුමේ සිද්ධ වෙනවා. බුරුමේ ගියාට පස්සේ හාමුදුර අතර සල්ලි හම්බෙලා කෙල්ලෙකුත් අන ගන්න කියලා හාමුදුර බඩු ගන්න හැටි. මාත් හාමුදුර කෙනෙක් මාත් යනවා. නැත්නම් මන් දන්නේ නැහැ. ඒක දිහා බලනකොට පේනවා මේ මේ පාරිභෝගිකත්වයේ මේ සුඛෝපභෝගීත්වයේ ඒ කෙනෙක් මේ පැවිද්ද කියලා කිව්වහම ඒකෙන් දෙන ආදර්ශයත් එක බලනකොට යන යවිල්ලට මේ මිනිස් අවුරුදු 20කට ඉස්සරනේ සැලසුම් කරලා තියෙන්නේ. සැලසුම් කරලා දැන් දැම්මට පස්සේ පොරි දැම්මට පස්සේ මහලුවන්න පුළුවන් දෙක නොකයි. එහුව එකේ මේ අතරමැද ආර්යවංශ කියලා එකක් තියෙනවා. ලද දෙයින් සතුටීම කරන්න පුළුවන්. මේක ආදර්ශයට අරගෙන තමන් ඒ නියතමානී වැඩේට නැත්නම් අර පිටිමැස්මකට යන්න පටන් අරගත්තොත් ඒ කෙනෙකුට ලේසියෙන් ගොඩ එන්න බෑ මොකද සමාජය උසුළු විසුළු කරන්න පටන් ගන්නවා. නමුත් මේක හරව ගත්තොත් Tamanට වීරියක් ඇති කරගන්න Tamanට ශක්තියක් කරගන්න බුදුහාමුදුරු අවුරුදු 2600කට ඉස්සලා පහළ වෙලත් මුන්නාන්සේ අපිට කෙලින්ම කතා කරනෝනේ අපිට ජීවිතේට අදාළ අපේ පෙකෙනි වලට අත තියලානේ කතා කරන්නේ. ඕම් බලාපන් හැටි මේ ලෝකේ දියුණු වෙනවයි කියලා ඉදිරියට යන්න යන්න යන්න යන්න මේ කුහක කං කෝනාල අපනා නිජකින්සනතා ලාභේන ලාභෙන් නිජගින්සනතාදී ඒ කරන හැම දෙයකටම විෂයක් තියෙන විශ්වවිද්‍යාලේ මේ කඩප්පුලිකම් උගන්වන්නේ ඕනෙම ඩිපාර්ට්මන්ට් එක ගිහලා ඕනෙම විෂයක් කරන්න බලන්න කොච්චර කෘතිමද කියලා ස්වභාවික මිනිස්යාගේ තියෙන අහිංසකකමත් ස්වභාවික මිනිස්යාගේ තියෙන මේ පොදු ගතියත් අයින් කරලා ඔබ මේ විෂය ඉගෙන ගත්තොත් ඔබට මෙච්චරක් ලාභ හම්බ වෙනවයි කියලා අර තමන්ගේ සහෝදරයා ඌරන කණ්ඩනේ ওই විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල උගන්වන හැම විෂයකම තියෙන එකනේ ඕනම විෂයක් ගත්තොත් මම තරහ වෙන්න එපා මෙතන ඇති විෂය පිළිබඳව සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා ඇති ඕන කෙනෙක් අහන්න මොකද්ද කරන්නේ කියලා කවදාකවත් බයලජ්ජා දෙක උගන්වනවද කියලා විශ්වවිද්‍යාලයක කවදාකවත් ආර්ථිකයේ සමසේ බෙදීමක් ගැන විශ්වවිද්‍යාලයක උගන්වනවද කියලා කවදාකවත් නෑ මේ කුට්ටිය කඩාරයි ඉතින් එහෙව් එක තියෙද්දි අපි ඉන්නේ 2017 දැන් අපි ඉන්නේ නොවැම්බර් මාසේ 24 වෙනිදා. ඒත් මේ බුදුහාමුදුරන්ගේ ආරිවංශ සූත්‍ර දේශනාව කටයුතු කරන්න පුළුවන්. ඕනේ නම්. ඒත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. කෙරුවොත් අස්පනා පිට ප්‍රතිපල. මේ කිසිම සැකයක් නැම අවුරුදු 40ක අත්දැකීමෙන් කතා කරා. ඒ විතරක් නෙවෙයි. දැන් මෛත්‍රියේ හිටපු ඔක්කොමලා මේ වෙනකොට තම තමන්ගේ රැකියාවල ඉහළම මට්ටම් වලට ගිහිලා දැන් ඒගොල්ලන්ට කැන්සර් එක හැදෙන වෙලාව, ඩයබටිස් එන වෙලාව. වයිෆ් මැරිලා මාතර ස්පේන්නේ යන. මගේ පටන් ගත්ත විතරයි. තාම මම නිකන් මේ ධන ගාන වනු ගාන එකෙක් වගේ කිල්ලවරක් පේන්නේ මට. මේක කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. හැබැයි sannivedanayak වෙන්නේ මට කියලා දෙන්නට කවුරුත් තාන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ විශේෂ ශේෂ්ත්‍රි කියලා පැමිණිලා විශේෂයෙන්ම කෙල වෙලා දැන් හොඳි ගෑවිලා ඉන්නේ. මේ පැත්තෙන් බලනකොට තාම බුද්ධෝත්පාද කාලෙක එලියක්වත් වැටිලා නැහැ. කිසිම වෙලාවක සීලයක් ගැන හිතන්නේ සමාධියක් ගැන ප්‍රඥාවක් නැහැ. නිකන් කාන්තාරක එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වෙilla යනවා. ඊයනෝ බන්නකොට කවුරු හරි මේක ලෑස්තුනොත් සන්තුට්ඨෝ හෝති iterator ජීවරණ සන්තුට්ඨෝ iterator ජීවර සත්තුත්‍යාච වන්නෝ ආදී නේ වත්තුක්කන්තේති නෑ ජීවර හේතු න අනේසනං අපපති රූපං අපජ්ජති මේ චිවුරක් ලබා ගන්න ඕන් නැති ෂට මායාවී වැඩ ඕනේ නෑ අනේසනය කරන්න එපා වැරදි සොයායම යන්න කරන්න එපා අපපති රූපං ගැලපෙන්නේ නැති වැඩ මේ වැඩ හොයන්න යන්න එපා ඉතින් ලදයම් චිවුරකින් සතුට වෙන්න කියනකොට අපේ ජාතික ඇඳුමක් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් අපේ මේ කර්මකලාපීය රටකට ගැලපෙන ඇඳුමක් කියලා එකක් තියෙනවානේ. ඔය ඇඳුමෙන් සතුට වෙල්ලා මේ පිටරට මිනිස්සු ගෙනලා අන්දන ඇඳු ඇඳුමෙන් මොන විදියෙන්වත් මේ කාලගුණ මේකේ මේ කර්මකලාපී රටකට ගැලපෙන්නේ ඔය ඇඳුම්. ඉතින් ඇඳලා පස්සේ ටික කාලයක් ගියාම ආරෙන් කැන්සර් ගියයි මේක කියයි ඒ මිනිස්සු කවදාකවත් ඒව උගන්වන්නේ නැහැ. ඒක නිසා ලදයන් මැදුරකින් සතුට ඇඳුමකින් සතුට වෙන කතාව තේරුම් ගන්නවා නම් තේරෙවි ඒ බාහිර වස්තු එහෙම නැත්නම් අපේ කය හා සම්බන්ධ මේ සිව්පසය පිළිබඳ අපේ යහ දැනුමක් නැතුව ඔය සතියෙන් විතරක් ඔක්කොම නිවන් දකින්න බෑ මම හොඳටම කියනවා පැහැදිලි කරලා පටන් ගන්න පුළුවන් සතිය පටන් ගන්න පුළුවන් කොච්චර මිච්ඡා ආජීවයක් තිබුණා සතිය පටන් ගන්න පුළුවන් මිච්ඡා වාචා තිබුණා මිච්ඡා කම්මන්ත තිබුණා නමුත් පටන් ගන්න පටන් ගන්න ඉස්සරහට යනකොට ඒ දේවල් වලින් මේකට ලැබිය යුතු අනුග්‍රහය නොලැබුණොත් ඔසවා තැබීමක් නොලැබුණොත් ඒ සතියෙන් ඔය කෘත්‍ය කරලා දෙන්න බෑ. ඒක සාමාන්‍ය බුද්ධියෙන් දැනගන්න ඕනේ. ඒ සිවුරක් හොයන්න නැත්නම් ඇඳුමක් හොයන්න ඔය තරම් අනේසන අපති රූප වැඩ කරන්න යන්න එපා. ලද්දාච චීවරං අලද්දාච චීවරං න පරිතස්සදි මට අවශ්‍ය කරන ජාති හිවුරක් මට හම්බුනේ නැහැ කියලා තැවෙන්න එපා. සිවුර තියෙන්නේ විලි වහගන්න. ඉන් එහාට වෙන මේ නමක් මක් මොකක්වත් නෙවෙයි. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජහපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණවන්නෝ පරිපුංජ තමන්ට හොඳම වර්ගයේ හරිම විදියේ සිවුරක් ලැබුණයි කියලා හෝ උකට බැඳෙන්න පාරයට ලැබුණා මට ලැබුණයි කියලා ඒකට ගැලවෙන්න ඒක වෙන් වෙන්න බැරි විදිය ආතාවක් ඇති කරගන්න එපා නොගැලපෙන විදිහට හොයන්නත් එපා. ආදීනව දැනගෙන පාවිච්චි කරන්න මේ සිවුර පූජා කරපු මනුස්සයාට පින් සිද්ධ වෙනවා පිණිස මිස මේ කැපී පෙනෙන්න. එහෙම නැත්නම් කාට හරි කෙලෙස් උපදවන්න මේ පාවිච්චි කරන්න එපා. ගැලපෙන්නේ නැහැ. සරුවචාන්සේ සඳහන් කළ දෙන එහෙම සිවුරක් ඇඳින්න පොළොන තලඹනවට දට තටමනවට වැඩිය අන්නතර පේන මහා ලැබුගින්නට පැනලා මැරියන් ඒක හොඳයි කිය. ඒ පිච්චෙන එක හොඳයි. එක ජීවිතයයි. නමුත් මේ ශ්‍රද්ධාවෙන් දෙන සිවුරක් ඇඳගෙන කෙලෙස් වගුරවන්න කටයුතු කරනවා නම් කොච්චර ආත්ම ගණන් පිච්චෙන්න වෙයිද දන්නේ නැහැ. ඒක නිසා යෝගාවචරයක් ගත්තාම අපි යෝගාවචර විදිහට පුළුවන් තරම් බලනවා අනුන්ගෙන් යැපෙන්න. ඒක මහ පුදුමාකාර හොඳම ආජීවී. හිඟා කන එක. අපි තටියරම් පොලිමේ ගිහිල්ලා දෙනපත් එකක් කරන කනකොට අපිට කවදාකවත් එහෙම නැත්නම් අපිට ලැබෙන මේ සුදු ඇඳුම ඇඳගෙන ඉන්නකොට අපිට කවදාකවත් ඒක පිළිබඳ ලැජ්ජාවක්වත් ඕ ඒක පිළිබඳව අනේ මේකට ගැළපෙන්නේ නැති ගතියක් නැහනේ. ඒ මිනිස්සුත් සලකනවා ලංකාව වගේ රටක. ඉතින් ඒ නිසා මේ සිවුර පිළිබඳව ආජීවයේදී බුදුරජාන් වහන්සේ අරගෙන තියෙන පෙන්ලා තියෙන ආදර්ශ ගත්තොත් එහෙම අවුරුදු 2600ක් මේ වෙනකම් මේක පැවතිලා තියෙනවානේ. කහ සිවුරු කෑල්ල බිල් එකට ගහගත්තත් ඇති කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. කාසාව කණ්ඩකෙක් වුණත් සිවුර සීපත් කළ ඒ මනුස්සයට දානයක් දුන්නත් ඒ මනුස්සයා දුස්සීල වුණත් ආනිසංස ලැබෙනවා කියන්නේ. මොකද කියනවා ඒක හාමු කෙනෙක් පන්දලක හාමුදුරන්ට තරකගෙන හිටියලු ඉතින් එයා දන්නවා ඉතින් හාමුදුරෝ ඔය කියන මේ සීලයක් ඇත්තේ නැහැ. නමුත් ඉතින් ඒ ප්‍රභූරය මෙයා කරගෙන ඉන එක දවසක් එයාට යන්න බැරි වෙලාවේ කැම එක දානය හරියලු හාමුදුරුවෝ ගාවට. ගියාට පස්සේ වැඩ කාර්යය, ඒ කියන්නේ ගෙදර වැඩ කරනකොට ආයෙ බත් එක අරගෙන ආවලු අපව. ඊට පස්සේ කිව්වලු මේ හාමුදුර කියලා මොකද මිනිස්සු මේ ගිනාවේ අනේ මොන හාමුදුරගෙන්ද මං යනකොට එතන මාළු බානවා කිව්වලු එයා. මං දැකලා හාමුගේ ගෝලේ ආපු නිසා කියලා විජහාට බිලිපිත්ත පාගගෙන වසන් ගැව්වයි කිව්වලු මේ මාළු බාන බව පෙන්වන්න නැති වෙන්නේ. ඉස්සහාමිකවල අඩු ගානේ බිලිබිත්තහන් ගන්න තරම් ලැජ්ජාවක් තියෙන උංග දාන ගිහිලා දීපන් කිව්වා. මේ ගිහියෙක් එනකොට මම මාළු බාන බව පෙන්වන්න නැති වෙන තරම් බය ලැජ්ජාවක් තියෙනවා නම් උඹ බත් එක ගිහිලා දීපන් උඹට වැඩක් නැහැ ඒකෙන් කියලා. ඒ තරමටම මේ සිවුරක් දාගෙන දුස්සීලකම් කරා එයාට තියේ දුස්සීල නරක නමුත් සිවුරක් නිසා ලෝකෙට පේනෝනේ අරිහත් දජේ මෙන්න ආර්ය වංශේ මෙන්න ලකුණ මෙන්න කොඩිය කියලා. ඉතින් ඒක නිසා ඒකෙදී තියෙන ආදර්ශය ලංකාව වගේ රටක පේන නිසා කියනවා ඇස් රෝග තියෙනවා නම් සිවුරක් ඇඳගත්ත කෙනෙක් දිහා බලන්න ඇස් රෝග සනීප වෙනවායි කියන. අද මොකද වෙලා තියෙන්නේ අපි මාත් හරියට බැලලා තියෙනවා හාමුදුරන්ට දැන්ටත් බනිනවා. නමුත් ඒකෙන් කාටද හරියන්නේ වැඩේ වෙන්නේ වාසියක් වෙන මොකක්වත් නැහැ. නිසා පුළුවන් නම් සිවුරක් දරන්න. ඒක හරි අමාරුයි. නැත්තම් පිටාල පිට සුදු ඇඳගෙන ඉන්නේ නැහනේ. ඒකෙදි මේ පණ්ඩිත සාංශේ ගල්දු වෙනකොට නිතරම කියනවා සංසාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි ඵලානිව මේ සංසාරේ නැමැති මේ විස වෘක්ෂයේ ඵල දෙකයි තියෙන්නේ එකක් තමයි කෙලින්ම නිවන් දකින්න එක. ඉතින් රසයි. අනිත් එකේ නිවනට වැඩ කරන සත්පුරුෂයන් ඇසුරු කරන එක. සජ්ජනසා සංගමං. Tamanට කරගන්න බැන්න ඒ නිවනට මහන්සි වෙන කෙනා මේ ශීවර ආර්ය වංශය ඔක්ක වැරැග්ගෙන කරන කෙනා දැක්කත් ඇසුරු කරත් අර නිවන් දැක්ක වගේම සතුටක් තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද? Taman අඩු ගානේ ඒ ජීවි ආජීවිතය යන බැරි තරම් මට්ටමක හිටියත් ආජීවි හරියට ගත කරන එක්කනට අගයක් ආඩම්බරයක් දෙනකම නැත්නම් ඒකට මුදිතාව කියලා කියනවා. හරි වැඩේ කරනකොට අනේ සාදු කියලා ගත කරන ගතිය තියෙනවා නම් ඒ තීව්‍ර ධර්ණ කෙනාට විතරක් නෙවෙයි සාදු කියන කෙනාටත් මොකද්ද නිහතමානිකමක් මොකද්ද අර පිළිමයක් ගතියකට ආධාර උපකරණ ගතියක් තියෙනවා. ඒක නිසා සිවුරක් එහෙම නැත්නම් Taman අඳින ඇඳුමේදී අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි. නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. මේ ඇඳුම ගන්නෙ මොකටද කියලා දැනගන්න ඇඳුම පාවිච්චි කරන්න මොකටද කියන එක මිස මේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි වලින් කියන කතා. එහෙම නැත්නම් මේ රැකියාවල් ලබා දීමේ ව්‍යාපාර කරන කතා නෙවෙයි විලිවහ ගන්න ඇඳුම අඳින්න විලිවහ ගන්න කියලා දන්නවනේ ඊට ඒක කෙරුවයි කියලා හිතන්නකො අපි බොහොම හරි එකතු වෙලා අපි සරල ඇඳුමකට ගියයි කියලා තායපද තායචපන සීවර සම්තුට්ඨිය නේවත්තුක්කං සේති නොපරං අම්බේති මම අඳින්නේ ඊටාම සරල ඇඳුමක් මම අඳින්නේ බොහොම අරපිට මැචුම් ඇඳුමක් ය අසවල සංකීර්ණ ඇඳුම් අඳිනවායි අසවල අනවශ්‍ය ඇඳුම් අඳිනවායි කියලා මම උසස් කළා එයා පහත් කළ සැලකුවොත් ඒකත් වසවිලි ලැජ්ජාවක් ආර්ය වංශේ Taman කොහමද හරි පාර දන්නවා. හරි ඇඳුම ඇඳගෙන බොහොම නිහතමානීව ඉන්නවා. එතකොට Tamanට පේනවා බොහොම සංකර විදියට ඇඳගෙන ගැළපෙන්නේ නැති විදියට ඉන්න කෙනෙක්. එතකොට මට කේන්ති යනවා නම් අනේ මම නම් ආර්ය වංශය දන්න මම නම් හිටියා සම්මා ආජීවි ආම් බලන්නකෝ වැඩි ඇඳගෙන තියෙන විසිකෘත්‍ය හැටි කියලා ඊ මනුස්සයා පහත් කළ සලකනවා නම් ඒක තමයි අමාරුම දේ ඒකේ නාය කරන නපර නපුරු ඇඳුමෙන් මම කෙලස් කර ගන්න. ඒක නිසා තායචපන චීවර සන්තුට්ඨිය නේවත්තුක්කංසේති. ඉනෝ පරං වම් බෙහෙති එක දන්නේ නැති කෙනා මමත් හිටියේ ඔතන තමයි. දැන් දන්නවා මම බේරුණා. ඒක නා දන් දන්නේ නිසා එයාට බැන්නොත් මම බනින්නේ මගේම අතීතයට තමයි. දැන් දන්න නිසා මම මං අතීතයට බයිනවා. ඒ නිසා කවදාවත් මේ ආර්ය වංශයේ කොච්චර රැක්කත් සම්මාජීවි කොච්චර රැක්කත් ඒක තව කෙනෙක් විශ්ේ කෙලෙස් උපදවන්න හෝ තව කෙනෙක් උසස් පහත් කළ සලකන්නේ නැති වෙන විදිහට කටයුතු කරන එක ඒකේ සාමාන්‍ය බුද්ධිය මේ manussත්ව ඉක්මබු ගතියක් ඒ. උත්තරී manuss ධර්මයක් තමයි Taman නියම ධර්මේ රැක්කට රකින් නැති කෙනා දැකලා පහත් කළ සලකන කටයුතු කරන්නේ. එහෙම යම් හේකින් කටයුතු කරා නම් අපිට අද මෙතෙන් එන්න හම්බෙන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍රය අපේ අඩුපාඩුකම් තියෙද්දිම අපි දැකලා අපිට අත දීපු නිසානේ අපිට අවස්ථාවක් හම්බුනේ උන්නතන්සලාගේ කරුණාන ධර්ම පාවිච්චි කරන ගමන් අපටත් නැවත සලකා බැලීමක් කරලා ජීවර පින්නපාත සේනාසන ගිලන්පත හදාගන්න හදාගන්න අපිට උදව් කරපේ කල්යාණ මිත්‍යන්ගේ තිබිච්ච මහත් වූ හිත බලල් වූ හිතතියෙදී අපි මේ මයිලඟ විතරයි හරි ක්‍රමේ තියෙන්නේ මම විතරයි දන්නේ නියම ආජීවයේ මේ කට්ටිය දන්නේ කියලා පහත් කළ සලකන්න පටන් අරගත්තොත් ඒ කිසිසේත්ම ආර්ය වංශයේ කියන මේ උසස් වංශයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මම සිල්වන්ත වුණාට මම යාරපරිමස්ම දැනගත්තට ඒක කවදාවත් බහුජන මතේ වෙන්නේ නැහැ. හිතන්නවත් එපා. කවුරු හිතනවා මේක බෞද්ධ රාජ්‍යයක් හදනවා නැත්නම් අපේ ගෙදර ඉන්න ඔක්කොම මෙතන ගන්න හදනවා නැත්නම් අපේ ගමේ ඉන්න ඔක්කොම ගන්න හදනවා කියලා එහෙම පිස්සුවක් වෙන ලෝකේ නැහැ. ඒකට කියනවා vested interest කියලා. අපි මේ පණව ගන්නවා. මට පුළුවන් නම් ඇයි තොපට බැරි? මම වගේ වරේ මෙහෙම කරපියව කියලා අර ගොල්ලන්ට අතපය දිගාරින්න හදනවා. ඒ තරම් තුප්ච තුප්පයි. නොකෑමන දහවදුර හිතක් නැහැ. මම කරන නිසා ඔක්කොම කරන්න ඕනේ කියලා එහෙම ගන්නෑ. කම්මං සත්‍යේ විභජති අදං හීනප්පනීතතයි ඒකනාගේ කර්ම ශක්තිය හැටියට ඒක එකනර කරනවා. කරන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මම කරනවා ඒගොල්ල පහත් කියලා උසස් කළ සලකන්න යන්නත් එපා. ආනේ එතන තමයි තියෙන්නේ මේ manussකම අපි කරන වැඩේ සුවඳ. ඒ කරන වැඩේක සුවඳ එන්නේ නේවත්තුක්කං සේතිනෝ පරමම්බයි. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. මෙන්න මේ දක්ෂකමයි ගොඩක් තියෙන්නේ මේ සැහැල්ලු ඇඳුමක් අඳින එක නෙවෙයි Taman සැහැල්ලු ඇඳුමක් ඇඳලා මේ විචූර්ණ ඇඳුම් අඳින කෙනෙක් දැකලා පහත් කළා හෝ අව탁සේරු කරලා කතා කරන්න එපා. අන්න ඒ දක්ෂකම සාමාන්‍ය සැහැල්ලු ඇඳුමකට පොරොන්දු වෙනට වඩා උංගක්ම ගැඹුරුදී. මෙහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් Tamanට හම්බෙච්ච මේ ඇඳුම පිළිබඳ ආදර්ශය, පින්ඩපාත පිළිබඳ ආදර්ශය, සීනාසනය පිළිබඳ ආදර්ශය කරදරයක් කරගෙන අනිත් ඇත් ඒ ගානට ගණ්ඩ හැදුවොත් මේ ගත්ත ආදර්ශගත එක්කනගේ ආවුස කෙටි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි හුඟක් වෙලාට වෙන්නේ. අපිට ඒක දරා ගන්න බැන්නම් අපි අනුන් එතෙන්න ගන්න හදන ලොකු සංසින්න කාලේ කියනවා මේ තමන්ගේ මට්ටමින් අනුන් මනින්න යන්න එපා. ඒක නේද කරගන්න දෙන්න. ඒක අපි කිව්වේ නැත බුදුහාමුදුරු කියලා තියෙනවා. සාරිපුත්‍ර සාන්ති කියලා තියෙනවා. ඒගොල්ලන් කියන්නේ මමත් කරනවා. පුළුවන් නම් කරපන්. නමුත් ඒක පටවන්න යන්නත් එපා. කෙනකින් අපේක්ෂා කරන්නත් එපා. අපේක්ෂා කළොත් පැටවුවොත් මේ ආර්ය වංශ ධර්මයේ තියෙන ගැඹුරට උත්කෘෂ්ඨ භාවයට ධර්ම ගෞරවයට හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි ධර්ම ජනමතේ සමා වෙන ජනමතේ නෙවෙයි බහුජනමතේට කවදාකවත් යන්නේ නැහැ. ඒ නිසා ඒව පිළිබඳ අව탁සේරු කරන්න එපා. 탁සේරු කරගන්න අනේ මෙහෙව් සංකර සමාජයක මට පුළුවන් වුණානේ යම් ප්‍රමාණයකට මේ ආජීවයකට එන්න මොනතරම් ආශ්චර්යයක්ද මොනතරම් ලෝකෙ වෙන්න බැරි දෙයක්ද මේක මම බාධා නොකරගෙන යන්න නම් කිසි කෙනෙක් එක්ක ගටන්න එපා. සෝහි තත්ත දක්කෝ අනලසෝ හැම මොහොතෙම උත්සාහ කරන්න. මම මේ පාට යන වෙලාවට ඕනේ නෑ නැති වෙලාවට විතරක් ඇඳුම් තියාගෙන ඉන්න කියලා පටන් ගත්තර කමන්නේ පස්සේ බලන්න කොතන ගියත් ඒ ඇඳුම පිළිබඳ තමන්ගේ නියෝජනේ වෙන්න අරින්න අනලස් වෙන්න අර වෙලාවේදී එකක් දවල් මිගිල් රෑ දානියෙල් නෙවෙයි දිගටෝ මේ ගත් එක අරගෙන යනවා සම්පජානෝ දුවර තේරුම් අරගන්න මේ ඇඳුම පිළිබඳ ඕනෑම සංකරයකට ගියොත් මට කවදාවත් භාවනා කරන්න වෙලාවක් හම්බෙන්නේ මට කල්පන භාවනා කරන සත්පුරුෂයා ඉන්න පැත්තක් ප්‍රිය වෙන්නේත් නැහැ මට කවදාකවත් මේ විවේක භූමියක් උදේකලා තැන ප්‍රිය වෙන්නේ නැහැ. මොකද ඇඳුම් ඇඳගත්තට පස්සේ පෙන්වන්න ඕනකම තියෙන්නේ. එක එකනාට හුවා දක්වන්න ඕනකම. ඒක නිසා සම්පජානය කියලා කියන්නේ Taman ඒ සරල ඇඳුමකට එහෙම නැත්නම් අර පිටම සඳහාකට එකතු වුණාට පස්සේ තමයි හම්බෙන විවේකේ. ඒකේ ඒක පුදුමාකාර විදිහට ඒ කරන කෙනාට ඒ හා සමාන විවේකයක් ලැබලා දෙනවා. ඒක විශේෂයෙන්ම පේනවා ඉස්සර හොඳට ජන්ඩියට අඳින්න පුරුදු වෙච්ච එකනා යම් වෙලාවක ඒ විලිවා ගන්න සරල ඇඳුමට ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අර තිබුණු අනවශ්‍ය කටුකොහල් මොකුත් නැහැ අපිට කාලයත් වෙනවා ධනියත් වෙනවා සමයත් වෙනවා සත්පුරුෂයත් හම්බ වෙනවා ඒ සද්ධර්මයේ පැතරත් යන ගතියක් තියෙනවා ඉතින් ඒක ඔක්කොම කරන දේවල් නෙවෙයි කරන දේවලුත් තමයි නමුත් ඒක තේරෙන්න පටන් ගන්නවා දැන් මේ ගහ මුල් අල්ලගෙන බහගෙන යන වෙලාව කියලා නැත්නම් ගඟ දිගේ ඉහළට යන වේලාව කියලා මම දැනේ පහුගිය අවුරුදු 20 30 දකින්නකොට මේ භාවනාවට පෙළඹෙන පිරිස වැඩි වෙනකොට ඒ වගේම මේක ඒගොල්ලෝ ජීවිතයට සම්බන්ධකරන ගන්න උත්සාහය දකින්නකොට ඒ තරම්ම ලෝකෙ පිරිනන ගතියක් පේන්න නැහැ. පිරිනන පැත්ත බලන්න ප්‍රවෘත්ති අහනනම් පිරිනනවා. දැන් මිනිසනෝනේ පැත්තෙන් අවුරුදු 50ක් දිහා බලනකොට ඒ පනා පුරාම පේන්න තියෙන්නේ මේ නිකන් මේ අර පොහට්ටුව තිබුණ මල බිපිලා එනවා වගේ. මොනම් බාධාවක්වත් පේන්න නැහැ. ඒ මොකද ඒ හරි පාර යනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක මේ ලෝකෙම හදන්න යන්න එපා. මේ පුළුවන් ටික කරගෙන යන්න. කරන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා සෝවි තත්ත්ව දක්වා අනලසෝ සම්පජානෝ සම්පජඤ්ඤයට හොද්දටම වැටහෙනවා. අද ওই ඕනම රිසර්ච් পেපර් එකක් ලියපු එකක් කියවන්න ඒගොල්ලෝ අන්තිමටම ආචාර ධර්ම පැත්තෙන් බයලජ්ජා පැත්තෙන් කියනවා මේ අපි කොච්චර රිසර්ච් කරත් මේ බයලජ්ජා දෙක නැතිකම නිසා අපට මේක මේ ලුණු මදි ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා අපි කවදද මේ අතහැරව බයලජ්ජාව ආය අපේ රටවල් වල ඇති කරන්න කියලා උස්සස් මට්ටමේ විද්‍යාඥයෝ මේ සතිය විතරක්මදී ඒක ඉදිරියට යනකොට හැම කෙනාම සදාචාරාත්මක වගවීමකට එන්න ඕනේ. ඒක සතිය තියෙනකොට අනිවාර්යම කරන දෙයක්ද නැත්නම් ඒ කෙනාගේ සංවේදීභාවය වැඩිවීම නිසා පරිසර දූෂණය කරන්න එපා, චිත්ත දූෂණය කරගන්න එපා, පාරිභෝගිකත්වයට යන්න එපා, සුඛෝපභෝගී වෙන්න එපා, සරල වෙන්න. එතකොට නම් මේකේ ගුණය සමාජයට පැතිරෙනවා කියලා මේ මෑතක ඉඳලා හරියට මේ ඒ පරිේශන කෘත්‍ය එන්න පටන් ගත්තා. වැදගත්ම දේ තමයි ඒ බටහිර ලෝකයේ ඒක උගන්න නැත් පෙන්වන්න පටන් ගත්තා මේ සතිය වඩ아가න යනකොට සදාචාරාත්මක වගවීමක් පිළිබඳව බයලජ්‍ය දෙක මේ කතා කරන්නේ දේව ධර්ම ගැන මේ කතා කරන්නේ සුඛ ධර්ම ගැන මේ කතා කරන්නේ එන්න පටන් ගන්න. ආන්නේ ඒක ගැම්මට එන්න ඕනේ ඒක જાතියක් වශයෙන් එන්න පටන් අරගත්තොත් පුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා එතනේ තියෙන සම්පජඤ්ඤය දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් ওই සාමාන්‍ය පුවත්පත් වලට ඇවිල්ලා නැහැ තව ඒක. සාමාන්‍ය දිනදා රේඩියෝ ටෙලිවිෂන් කතාවල නැහැ. හොයන්න පටන් අරගත්තොත් කියවලා ඉවර කරන්න බැරි තරම් තොරතුරු එන්න පටන් ගත්තා. ඒක අපිට ඇත්තටම ඒක සිද්ධ වුණේ මේ සතිපාසල පටන් ගත්තට පස්සේ. සතිපස්සන නිසා අපි විශාල වශයෙන් ඔක්කොම ධර්ම පැත්තකට දාලා මේ සතිය විතර සම්පජානෝ පතිස්සතෝ ඊගාට එනේ පතිස්සදී සතියට ගියාට පස්සේ පේන්න පටන් ගන්න තියෙනවා අපි මේ පටන් ගන්න වැඩේ හැම රටකම මීට වැඩිය අවුරුදු 20කට 30කට ඉස්සලා පටන් ගන්න. ඒගොල්ලෝ ගාව පළවෙනි පන්ති අද්දගීම් තියෙනවා. බෙදා හදා ගන්නකොට ඒගොල්ලන්ට පෙන්නලා තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමයේ විසින් ඔළුව ගුරුවල් කරලයි කියලා. මේ අධ්‍යාපන ක්‍රමයට අනිවාර්යයෙන්ම ලුණු දාන්න ඕනයි කියලා. අධ්‍යාපනයේ සතිය එකතු කරන්න ඕනයි කියලා. ඉතින් ඒක බුදුහාමුදුරුවම තමයි පණිවිඩය ගිහිල්ලා තියෙන. නමුත් ඒ ඇත්තෝ ඒක ක්‍රියාවත් කළ ජාතික මට්ටමකින් එළියට දානකොට පේනවා. අපි මේ බුද්ධ ආගම තියෙන ධර්මද්වීපේ කියාගෙන අපි තමයි ලෝකෙට බුද්ධ ආගම දුන්නේ කියාගෙන ඉන්න අපටත් ගණ්ඩයමක් තියෙනවා. ඒ තමයි මේ සතියෙන් වැඩ කරගෙන යනකොට ඇතිවෙන තමන්ගේ රැකියාව, බඩ රස්සාව, ජීවන රටාව වෙනස් වෙන්නේ නැත්තම් දැන් මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා යම් විදියකට මේ සිවුර පින්න පාත සීනාසන වගේ දේවල් පිළිබඳව අර පිළිමැසුන් ජීවිතයට යන්න පටන් අරගත්තොත් අප නැත්නම් එක එකන එක එකන අපි අදිෂ්ඨානයක් ගත්තොත් පොඩ්ඩක් පරිසද කරගන්න බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා බුදුරජාණන්සේ ආනිසංස 7යි දේශනා කළා තියෙනවා මේකේ ආනිසංස 8ක් දේශනා කරනවා මේ ආර්ය වංශ ධර්මයේ අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බා නසංකීයති නසංකී ඉස්සන්ති අපපතිකුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුයි මේක තමයි පැරණිම මානව ඉතිහාසයේ පැරණිම ධර්මය කියලා කියනවා අග්‍රම ධර්මය කියන අග්ගඤ්ඤා රත්ඤ්ඤා චිර රාත්‍රඥයි කියලා කියන බොහෝ කාලයක් පිටිපස්සට බැලුවොත් බුදු ආමරණ පේනවා හැම බුදු කෙනෙක්ම මේ හරහා තමයි ලෝකයට පණිවිඩය දෙලා තියෙන සිවුරු පෙන්නලා මේ ඔක්කොමලා විවිධාකාර ඇඳුම් අඳිද්දී කහට රෙද්දක් පුරවන පාට බහැවුවාම මිනිස්සු බලනවා. හිඟා කාලා ජීවත් වෙනකොට මිනිස්සු බලනවා. ඒ වගේම ලදේයම් සීනාසනිකින් ජීවත් වෙන්න බලපුවාම මිනිස්සු මේ අරාගෙන මේ තම තමන්ගේ ගෘහ නිර්මාණ හදන්න හදනකොට මිනිස්සු බලනවා. ඒක පරණම ක්‍රමී. ඒකට කියනවා මේ කරන කතාවට වැඩිය හැසිරියන බොහෝමත්ම තීව්‍රයි කියලා. your behavior is louder than your speech කියලා කියනවා. මේව කතා කරන දේවල් මේ සිවුර කියලා කියන්නේ සමාජයට බහැම බණක් කියන එක. පින්නපාත වඩනවා දකින්නට ඒක බණක් කියවෙනවා එකෙන්. ඔය අහුවෙච්චි පහසු තැනකට ගිහිල්ලා බණක් භාවනා කරනකොට බලන් ඉන්න කෙනාට හිතෙනවා අපි පහුගිය දවසල නිකන් ජෝක් එකකට වගේ විහිළුවට වගේලා නිදාස් මන්දිරේ කෙරුවා භාවනාව. අර දැන් කොළඹ තියෙන අර මේ තට්ටු දෙකේ බත් වහලේ නැතිව ඒ කියන්නේ සුද්ධ සීරම ඇවිල්ලා අපිත් එක්ක වාඩි වෙලා හිටියා. උන්න කවුරක්වත් සක්මන් කරනකොට කොච්චර දුර බලන්න ඕනේද කොච්චර දුර සක්මන් කර මොකක්වත්ම නැහැ. උන් ඇවිල්ලා අපිත් එක්ක සක්මන් කරනවා. වාඩි වෙලා තියෙනවා නිකන් හරියට කිරි කරඬු පිළිම තිබ්බා වගේ සුද්ධ ලස්සනයි වාඩි වෙච්චාම. වාඩි වෙලා ඉන්නවා. එක එක්කත් අහනවාද ස්වාමීන් වහන්සේ මේ නාතිය බලන්නද උදේරව බයිලා බයිලා ඕස්ට්‍රේලියාවේ මේකක් ඇවිල්ලා තිබුණා ඒ විෂුවල් එක මනුස්සෙක් වීදියක් සුද්ධ කරලා free meditation come and join us කියලා මේ නිදහස් භාවනාව අපිට සම්බන්ධ වෙන්න කියන මිනිස්සු මේ බලනවා ඇවිල්ලා වාඩි වෙනවා. තව ටිකක් කරලා බබෙක් කොටාගත් අම්මා කෙනෙක් කෙනා ඇවිල්ලා වාඩි වෙනවා. තව මිනිස්සෙක් කඩේ යන මිනිස්සෙක් කෙනා අන්තිම බලන්න මුළු වීදියේම වාඩි වෙලා ඉනවා. දැන් පන්සලට එම කියලා වාඩි වෙන්න කියන බයන්ට භාවනා කරන්න කීයක් ප්‍රශ්න අහනවද කියලා? මේක තේරවාදයේද මේක සමතෙද්ද මේක විපස්සනාවද දන්නේ කොහොමද මේක වෙනවයි කිය අනේ අර මිනිස්සුන්ට තියෙන අධානයත් එක්ක බලනකොට නිකන් වාඩි වෙලා හිටියත් පුදුමාකාර සාන්තියක් තියෙනවා ඒ වගේ මේ සිවුරක් දකිනකොට ඒ සිවුරෙන් දෙන පණවිඩේ නිහඬ බණ අණුව තමයි චිර රාත්ත්‍ඥව මේක ඇවිල්ලා තියෙනවා. බොහෝම කාලයක් අග්ගඤ්ඤ රත්ත්‍ඥ වංශ. මේක තමයි වංශවලින් බුදුහාමර කියනවා පැරණිම වංශේ. අර පිළිමැසීම. අග්ගඤ්ඤ රත්ත්‍ඤ්ඤ වංශඤ්ඤ පෝරණිතාමත්ම පැරවි. ඉතින් කියනකොට ආරිවංශ සූත්‍ර දේශනාවේ පැරණි ස්වාමීන් වහන්සේලා කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ විතරක් වාග් ප්‍රනිදාය මනෝ ප්‍රනිදාය ආදී වාතේ 512028 නමක් බුදුරු දැකලා තියෙනවා කියලා. ඒ 512028 ෙම තිබිලා තියෙන්නේ මේ සිවුර. ඔය කියන ඇඳුම් මොස්තර දිහා බලනකොට බලන්න ඒක කොච්චර තුච්ඡද පාහරද නිඳිතද කියනවා මේ ඇඳුම් මොතර මාතයක්වත් තියෙන්නේ නැහැ. ඊගා මාතය එනකොට අර්ග දලියක් පල්ල අල්ලන්න ගන්න. ඇඳුම් මොතර කියන්නේ ඒ තරම්ම තුච්ඡ දෙයක්. ඒක මොකද බහුජන සමිතිය ලින් කරන්නේ අද කරපේක නැහැ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඕන ඇඟට ටයිට් වෙන්න කලිසම් අඳිලා බෙල් බොටම් මැන්දා ඊට පස්සේ මේක එක නම් જાති තිබුණා. කෙල්ලන්ගෙත් මිඩි තිබ්බා මිනි තිබ්බා මැක්සි තිබ්බා මිනි ආපු වෙලාවේ බයිලා තිබුණේ මේ නෝනාට මිනි ගහුමක් අරගන්න ගිහිල්ලා වෙච්චි කලබලයක් මිනි පෙට්ටි දාපුවර ගිහිල්ලා මනස මිනි ගහුමක් අරගෙන එනවා ඉතින් නෝනා හොඳටම කලබල වෙනවා මොකද මේ නෝනා කියනවා මිනි ගහුමක් ගේන කියලා මිනිහට තේරෙන්නේ නැහැ මේ මොකද්ද ඒ ඇඳුම් එකක්වත්ම නැහැ නේ ඔච්චර කාලයක් ඕනේ බුදු කෙනෙක් දැක්කොත් එකම ඇඳුම ඒ වගේම අසංකින්නා මේක වෙනස් කරන්න හිතන්නත් එපා වෙනස් කෙරුවොත් කාබාසිනිය වෙනවා මේ සිවුර මෙච්චරම තමයි අසංකින්න බුබ්බා මෙච්චර කාලයක් බුදුහාමුදුර කවදාකවත් ශ්‍රාවකයෝ කවදාකවත් පසේ බුදුරජාණන්සලා කවදාකවත් මේක සංකීර්ණ වෙලත් නැහැ නසංකීයති නසංකීස්සන්ති දැන්ටත් නැහැ මත්තරේන මෛත්‍රී බුදුහාමුදුරගේ වෙනස් වෙන්නෙත් නැහැ මේක මේකමයි අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි අබෞද්ධයෙක්වත් මේකට උඹ නොදකින් කියන්නේ අබෞද්ධයෙක්වත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණේ පඬිත බෞද්ධාගම නොවන කෙනෙකුට මේ සිවුර දැකලා කවදාහකවත් පහත් කළ සලකන්නේ අනික ඕනේ ඇඳුමක් වේචෙන්ට ලක් වෙනවා. මෙන්න මේකේ ආනිසංස රාශියක් දේශනා කළ තමයි සරුවචනාංශේ මේ ආර්ය වංශ දේශනා කරේ ඒක විතර ආජීවයට පණ දෙන ඒ වගේ සජීවී බණක් ඇත්තේ නෑ ඒකේ මුළු ත්‍රිපිටකයේ කොහොනක මුළු විනය පිටකයේම අර අහුවෙනවා ආර්යවංශ සූත්‍ර දේශනාවට. ඉතින් ලංකාවේ හිටපු රජවරු ඒ ආර්යවංශ සූත්‍ර දේශනා කරන ස්වාමීන් වහන්සේලාට ගම්මර දීලා මිනිසුන්ට ලියලා තිනවා මේ ගම්මරේ අපි ආදායම් බද එකතු කරන්නේ ලැබෙන සල්ලි වලින් ආර්යවංශ සූත්‍ර දේශනා කරන සංස්ථාවක් ගෙනල්ලා මාස 6කට සැරයක් මාස 3කට සැරයක් ආර්යවංශ සූත්‍ර දේශනාව කරන්න ලංකාවේ ලිවිච්ච මේ පාලි ග්‍රන්ථ රසවාහිනී පාලි පායට මංජරි වගේ වයි කියවන්නේ ඒ ආර්ය වංශ බණ පොළවල් වල සිද්ධ වෙලා තියෙන දේවල් හිතා ගන්න බෑ ඒ කියන්නේ අපේ ලංකාවේ ඒ කාලේ මුළු ලෝකෙම තියෙන ප්‍රධානම මේ මූලිකත්වයේ ගත්ත රටක් වෙලා තියෙනවා හැම කිනාටම මානවයට පාර පෙන්නලා තියෙනවා ඒ තරම්ම සිද්ධ වෙච්ච දේවල් වල පේන තියෙනවා මනස කොච්චර පිරිච්ච ගතියක ඉඳලා තියෙනවද මේ සෝබන උරුට්ටු ඇලලා හැප්පිලි මොකුත් නැතුව හම්බෙච්ච දේන් කටයුතු කරගෙන. ඉතින් එදා ඒක නැති වුණා අපට මේ જાතින් තුනක් ඇවිල්ලා අපි යටපත් කරා. අපිට බැමිණිටියා සාය කරකොල සෑය ආදි වශයෙන් මහා දුෂ්කරතාවලට එන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සුෙන්න යන්තම් සම්තම් පදන් කියලා බොහේ බුද්ධ ආගම කරගෙන ගියා මිසක්කා. අර හරපද්ධතිය නැතුව ගියා. මං කියනවා සතියේ නැතුව ගියයි කිය. අද තියෙන බුද්ධ ආගමේ කොම්බේ විතරනේ තියෙන්නේ. විසිකරලා විසිකරු අතර විසිකරු කුරුම කොම්බයක් ආවේ. සතිය නෑ අනිසේරම තියෙනවා. තවත් ඕනේ නම් කියන්න සක්මන නෑ. සතියයි සක්මනයි දෙක ආවනම් සිංහලට නැගිටින්න වැඩි කල් යන්නේ නෑ. ඒ හැම කිනාටම නිකම් ටයර් එකට උලංග ගැහුවා වගේ පිම්බිලයි මේකේ. ඒක නිසා ආජීවයේ යන්න බෑ. සති සතිය සහ සක්මන නැතුව. සතිය සහ සක්මන ආවනම් ඇතුළතින් එන සතුට අහන්න දෙයක් නැහැ. ඒක මුස්ලිම් කෙනෙකුටත් තේරෙනවා. කතෝලික කෙනෙකුටත් තේරෙනවා. Hindu කෙනාටත් තේරෙනවා. ඒගොල්ලන් ගියාම කියපුවාම සතිපාසල අඳුලා දීලා මේ කියන දේ අපිට කිසිම අමුත්තක් නැහැ. අපිට මේ දර්ශනයක් තේරෙනවා. ඔබතුමලා කියන දේත් තේරෙනවා. අපි කවදාකවත් මේකට විරුද්ධ වෙන්නේ නැහැ. අපි යන්නේ බුද්ධහම කියන අපි යන්නේ සතිය පිහිටවන්න කියලා. අපි යන්නේ සක්මන් කරන්න කියලා. ඉතින් මේ ටිකත් එක්ක ගියොත් බලන්න මේ ආජීවයේ නැගිටලා එන ගතිය නැත්තම් ආජීවයට දෙන පණ දෙක එකට යන්න ඕනේ. අතුලත ගුණ ධර්ම ටිකත් වැඩෙන්න ඕනේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඒකට බාහිරේ තියෙන මේ සුකෝපභෝගී දේවල් මත රඳන ගතිය එහෙම නැත්නම් දල ජාතික ඒ නිෂ්පාදනය ඒක පුද්ගල ආදායම වගේ කුණුහරුප පැත්තකට දාන්න වෙනවා. භූතානේ පිළියනන් තියෙන දල ජාතික සතුට කියලා උපමානයක්. hina වුණා. ඒක එනකොට කිව්වා මේ පිස්සුනේ දැන් UN එක පිළියරක්. දල ජාතික සතුට මිනිස්සු කොච්චර සතුටින්ද ජීවත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ එක්කෙනා නම් ඩොලර් ගන්නවක්වත් පොකට් එකේ තියෙන ගන්නවක්වත් බැංකුවේ තියෙන ගන්න නෙවෙයි. ඉතින් ඒ වෙනස්කමක් වෙනවයි කියලා කියන්නේ මොකද්ද අපි ආපහු සැරයක් මේ පැරණි අගයන් ආඩම්බරයට එන්නේ පටන් අර ගන්නවා. ඒකෙදි මේවා සම්මා ආජීවය ගැන දැනගන්නත් ඕනේ. හැබැයි ඒක දරන්න ගුණසංතානයක් අවශ්‍යයි. දීගුණ సంతානේ තමයි ඔය සම්පජානෝ සතිමා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. අවබෝධයක් තියෙන්න ඕනේ මේකෙන් හම්බෙන ලාභේ නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ, අත් දකින්න පුළුවන් වෙන්න ඕනේ, අත්පනා පිට. ඊට පස්සේ ඒක දිගට කරගෙන යනකොට ඉබේම තමයි තේරෙන පටන් ගන්නවා මේ සුඛෝභෝගී දේවල් වල අපිට පන්ති කාමර වල පෙන්වන්න හදන ආර්ථික විද්‍යාවේ නෙවෙයි සැපත තියෙන්නේ. නිහතමානිකමේ කියන. පරණ කතාවක් තියෙනවා ඒ රජුර කෙනෙකුට මේ මම හිතන්නේ බුලීමියා කියන ලෙඩේ ඇවිල්ලා තියෙනවා. කනවලු කනවලු කනවලු කනවලු මේ අත හොදනවා ආය කනවලු. ඉතින් රජුරවන්ට බේරන්න බෑ කණ්ඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔය ඩයනට තිබුණේ එලෙඩේ බුලිමියා. කනවා කනවා කනවා කනවා උද්දී ඉඳලා හැන්ද වෙනකන් කනවා ඉවරයි. ඊපස්සේ රාජකීය වෛද්‍යවරයා ගෙනලු. මොන පිස්සුද මොන බෙහෙත් දුන්නත් බේරන්න බෑ. ඊට පස්සේ පුරোহিতයා ගෙනලු. පුරোহিতයා කන තියලා කිව්වලු බඩට සන්තෝෂෙම ජීවත් වෙන මනුස්සයගේ ෂර්ට් එක ඇඳගන්න ඒකවලු ඉල්ලලා එදාට ඔය ලෙඩේ සනිපෙනවා කිය. ඉතින් රජු රෝහිත විජහට මේ අනබිරකාරයෙක් ඇරියලු අන්තපුරේ අනේ කවුරු හරි සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් හම්බෙන්න ඕනනේ එක එක්කත් නැතිලු. අන්තපුරේ කියලා කියන්නේ ඉතින් කෙලිකාර වෙන්න තැන මේ බොහොම ආරක්ෂක සංවිධානයේ තියෙන එක ඇතුනේ ඒක ඉන්නේ පුරංගනාවන්ගේ හැරි පුරවැසියෙක් එක්කත් නැතිලු සතුටින් ඉන්න. අනේ අනබෙරකාරයා ගිහිල්ලා කියලා එක දවසක් ගිහිල්ලා වටේටම අනබෙරේ ගියා. ඔක්කොමලා ඉන්නේ ෆුල් ડિප්‍රෙෂන් එකේ, ටෙන්ෂන් එකේ, ෆ්‍රස්ට්‍රේෂන් එකේ. ඊට පස්සේ වට වීදියේ විදල් එක එක්කත් නැහැ. මේ අන්තපුරේ විතර නෙවෙයි, බාහිර වීදියේත් නැහැ. ඊට පස්සේ නියංගම් වලට පයින්ඩ් හරියට නැහැ. ඊට පස්සේ පෑත පරදෙන් දවස් 7ක් විතර ගිහිල්ලා. යනකොට අනබෙර කාර්යය දෙන්න දෙන්නෝ දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙනෝ කියලා අසව් අසව් කියලා කියනකොට ගොවියෙක් හැන්දෑවේ කුඹුරු හාලා විය ගහ කරේ තියාන හොඳට හීතලේ ඇඟ හොදාගෙන ඌ යන ගමන් ඇලු ඉලන්දරේ මොකද බෙරේ අයිරෝදි ගෝලු මෙන්න මෙහෙමයි මේ අපේ රජුරන්ට ලඩක් ඇවිල්ලා තියෙනවා රජුරවන්ට මේ සන්තෝෂෙන් ඉන්න කෙනෙක් හොයනවා කියලා යකෝ ගිහිල්ලා කියපන් මං සන්තෝෂෙන් ඉන්නේ කිව්වා හැබැයි පුතෝ බිනේ නතර කරුවොත් එහෙම උඹට මාලිගාවට යන්න වෙනවා. වැරද්දුවොත් රාජ දඬුවම් ලැබෙනවා. ඉතින් පිස්සු රාජ දඬුවම් නම් මං සන්තෝෂයෙන් තමයි ඉන්නේ කියලා. ඉජහාට බෙරකාරයා කියලා රජුරන්ට ඔප්පු කරාලු. හම්බ වෙයි. ඉතින් රජුරෝ පාවට දාලා මේ මිනිස්සු අඬ ගහන ඇවිල්ලා රාජ සභාවේ පිළිරන් කිව්වලු. මං ඕන දෙයක් දෙන්න මට ෂර්ට් එක දෙන්න කියලා. ඒකළු මගේ ජීවිතේට ෂර්ට් එකක් ඇඳලා නැහැ කිව්වලු. සතුටින් ඉන්න මිනිහට ෂර්ට් ඕනේ නැහැ. අපිටත් කොහේ සතුට හොයනවා තියෙන්න තියෙන්නේ. අහලා බලන්න මේ ලෝකේ සන්තෝෂෙන් ජීවත් වෙච්ච මනුස්සයා කොච්චර මේ ප්‍රත්‍යයට කඹරනවද කියලා කඹරන්නේ නැහැ. සතුට තියෙන ප්‍රත්‍ය නෙවෙයි. අපි තාමත් අපිට තේරි අපේ දරුවෝන්ට අපි නොමග යවන එක සාහගහන අපරාධයක් මම නැවතත් කියනවා. ඒ දරුවන්ට මේ සතුට මේ සතිය මේ කවිය මේ సౌందර්ය මේ සති ක්‍රීඩා ටික උගන්වන්න නැතුව මෙව් මේ ආස්කුරු පත්තු කර වගේ උඩ ඇරලා ඩෝන් ගන්න කරන වැඩපිළිවෙලට ඔය ඔක්කොම වගේ කියන්නේ. ඔය තීරම් වගේ කියන්නේ ඔයගොල්ලෝ මේ කියන කතාවේ හෙට අමතක කරලා ආයෙත් පත්තු කරන්න හදන්නේ අරුන් උඩ තියන්න තමයි. උන් ඔයගොල්ලන්ට එකයි දෙන්නේ වෛරේ, ద్వේෂේ වෛර කරනවා. ඒක නිසා පුරුදු වෙන්නේ. මේ සත්‍ය ආදී ධර්ම වඩලා මේ දෙන බත් එකෙන් නැත්තම් පින්ඳ පාතේ මෙහි දෙන බත් එකේ ඒ නිසනවනේ මහමුතු ඌණියමත් තියෙනවා. එක බත් වේලක් කාපු එක කවදාවත් එලවන්න බෑනේ ආයෙත් එනවා. එක වේලක් කාලා ගියොත් අනේ සමති ඊගා රිට්ටි ටික දිනක අද ඔබ වහන්සේ කොහට දෙන්නේ අරකතේ මහා වනිකන් කුඩු ගැහුවා වගේ. දැන් පින්න බද බෙදන්ට මිසුකුත් මං ඇහුවා දැන් බලපන් ඉතර 25 තීරු යන්න ඕන 150කට යන්න නෑ නේ ඒකේ ප්‍රශ්නයක් නෑ සාන්ද ඒ මිනිස්සු අර 30කට 40කට මිනිස්සු ඇවිල්ලා 150ට උයලා කන්න දීලා භාවනා කරන අයට වැඳලත් යනවලු ඉතින් බලන්න මේ දාන දෙන එකයි දාන කන එකයි අතර වෙනස කවුරක්වත් හිතන්නේ නැහනේ දාන දෙනකොට කොච්චර ජොලිද බලන්න කොච්චර පිරිච්ච ගතියක් තියෙනවද බෑන් දානේ කාලා ඉන්නේක. ඒක තේරෙන්නේ නැහැ මේ මේ තරම්වත් ආර්ථික විද්‍යාවත් තේරෙන්නේ නැහැ. දාන දෙන්න විතරයි කැමති. දාන ටිකත් කාලා පැත්තෙලා භාවනා කරමක් ගොත් අම්මෝ ඇඟ රිදෙනවා ස්වාමීන් වහන්සේ කොන්දේ අමාරු තියෙනවා ස්වාමීන් වහන්සේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ අයියෝ මං කොයි යක්ෂණියෝ මේ දානෙ දෙනවා විනෝඩ කාලා හිටපන් කියලා මම මේ කියන්නේ. බෑ ස්වාමීන් වහන්සේ අපි කොටත් ලබන අවුරුද්දේ දාන දෙන්න එන්නම්කෝ. නිකමල හිතන්න අපේ තිබුණ පැරණි මුත්තේට්ටුවකට අපි ගිහිල්ලා බත් එකක් කාලා කුඹරක වැඩ කරලා එනකොට තියෙන සතුට. කමතකට ගිහිල්ලා කොළදිමකට ගිහිල්ලා වාඩි වෙලා ඒ වැඩ ටිකක් කරලා එහෙන් දෙන බත් ටිකක් කාලා ඉනකොට සතුට. මල ගෙදරකට ගිහිල්ලා වට්ටක්කයි කරෝලයි බතුයි නැත්තම් පානොයි කාලා තියෙන සතුටේ කිසිම දවසක කුඹරක ගොයියට ගෙනිච්චොත් එහෙම ඇඹුල අහල පාලන මිසුරු නොදී කන්නේ නෑනේ. තාමත් නෑ. කමතකට ගියාම මල ගෙදෙට්ට ගියාම දාන ගෙදරට ගියාම හැම කෙනත් එක්කම හදා බෙදා. ඒතකොට ජල දාතික සතුට ජල ජාතික පුද්ගලික ඒක පුද්ගල ආදායම නෙවෙයි. මේකනේ දැන් අඩු වෙලා තියෙන දැන් අපි පුංචි පුංචි කාමර හදාන දරුවෝ එකට කතා කරන්නේ සෙල්ෆෝන් එකෙන් කතා කරන්නේ එයා එහෙ මෙයා මෙහෙ එයාට වෙනම ටෙලිවිෂන් එකක් තියෙනවා මෙයාට වෙනම ටෙලිවිෂන් එකක් තියෙනවා එයාට වෙනම කාර් එකක් තියෙනවා මෙයාට වෙනම කාර් එකක් තියෙනවා නිකන් ළඟ ගෙදර මනුස්සයා මැරිලා දවස් හතක් ගියත් කවුරුත් දන්නේ නැහැ මොකද අර මුත්තේ හදා බෙදා ගන්න කතිය නැහැ ඒක නිසා පින්න පාතේ ආර්ය වංශය දිහා බලපුවහම මේ බුදුහාමුදුරුවෝ ඇති කරලා තියෙන දේ අපිට උපරිමයෙන් කරන්න බැරි වුණාට පුදුමාකාර සතුටක් ගෙන දෙයක් නේ. ඒ තරුපයේ හෝටලයකට ගිහිල්ලා සත්තු මරාගෙන රීරිමාන්තෙත් එක කනවට වැඩිය දින දෙයක්. ඒ වගේම සීනාසනයක් කියලා. අපිට යැපෙන්න යම් කිසි ප්‍රමාණයක් ඕනේ. සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ කියන්නේ ඉඳගත්තට පස්සේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්තම් එච්චර තමයි ඉල්ලන්නේ. ඉන් එහාට යන්න එපා. පරියන්ඛයක් ගහනකොට අනිත් දෙක තෙමෙන්නේ නැති මට්ටමට තියෙනවනම් එච්චරයි ඉල්ලන්න කියලා තියෙනවා. ලැබුණා නම් ඊට හතයක් ලැබුණායි පෙරකල පිනකට. ඒක උපසම්පදා මාලිකාවට කියලා දෙනවා. ඉතින් මේ තුන ගැන කතා කරලා සරුවචනාංශේ මතක් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ චීවර මහාර්ය වංශේ, පිණ්ඩපාත මහාර්ය වංශේ, සීනාසන මහාර්ය වංශේ තියෙනවා නම් ඒ කෙනාට හම්බ වෙනවා භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ භාවනාරාමතාය භාවනාවරතිය පහනාරාමතාය පහනරතිය නේවත්තුක්කංසේචි නෝපරම් වම්බේ. එයාට පුදුමාකාර විදිහට අධි කුසලයක් කරගන්න ආසාවක් එනවා කියන. අපිට අද තියෙන්නේ අධි කුසලයේ තියදී ලාමක කුසලයේ කිරීමේ කුසිත කුසිතකම්. අධි කුසලයට කම්මැලිකම අපි ළඟ තියෙන්නේ. කළාගේ උපරිම කුසලයේ තියදී පුරුද්දට කරපු ටික කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් හොඳ කරන කෙනාට වඩා හොඳකම තියෙද්දි එයා තාමත් හොඳයි ගැලෙනවා නම් එයාට වඩා හොඳ වීමට තියෙන බාධාව එයාගේ හොඳ ටික තමයි. අපේ හොඳ ටික සියල්ලම අපිට බාධාවට හිටලා. අපේ කිලුවන්කාරකම්, අපේ ආඩම්බරකම්, අපේ මාන්නක්කාරකම්, පුළුවන්කාරකම්, ಜಾති මදය, නම්බුකාර මදය, උගත් මදය තීරම භවනාට බාධාවට හිටලා. එනිසා යාට වැඩ කරන අකුසල කියන්නේ අර්ථිය කියලා. භාවනා රතිය වෙනුවට ඊටදී ලාමක කුසලයට යනවා. ඒකේ ප්‍රධාන වශයෙන් බැනුම් ගන්න පැවිදි පක්ෂේ. මේ පැවිදි කරණ තියෙන එකයි. දැන් ඒක නෑ අනිත ඔක්කොම තියෙනවා. ඊ යතින් ගියෝ පැවිද්දන්න වැඩි හොඳ ආදර්ශයක් දෙනවා. දහසකුත් එකක් කටයුතු පුළු පුළුවන් විදිහට භාවනා කරනවා. ඒක නිසා අපිට ලැබිච්ච හැම සම්පත්තියක්ම මේ විරාගයට බාධාවක්. අපිට හම්බෙලා තියෙන ඕනම භව සම්පත්තිය අපි මේ වඩන විරාග ධර්මයට බාධාවට හිටලා තියෙනවා. ඒක නිසා චීවර පින්ඩපාත සේනාසන කියන තුනේ දක්ෂකම ආවනම් එයා මේ අරතිය කියන චෛතසිකයට මැඩ දෙන්නේ නැහැ. මේක අරතිය කොච්චර බලවත්ද කියනවනම් සරුවචනංශයේ දසමාර සේනාවල පණවැදීම ලියලා තියෙන කාමය දෙක අරතිය. කාමාතේ පඨමා සේනා ဒုတိ ය අරති උච්චති. තතියා තණ්හා චතුත්තං කුප්පිපාසා මේ අරජි අද ලංකාවට බලපාල දිහාටින් හැටි බලනකොට ඒක කිසිසේත්ම දේව අපරාධයක්වත් දේව කෝපයක්වත් නෙමෙයි අපේ තියෙන තකතිරුකමමයි අපිට අධි කුසලයේ කරන්න පුළුවන්කම තියෙද්දි අපි මේ ලාමක කුසල් වලට නැත්නම් මේකට අධි කුසලයට කම්මැලිකම කියලා. ඒ නිසා ආජීවයේ හැදෙන්න හැදෙන්න ඒ කම්මැලිකම වෙනුවට සූර ගති, වීර ගති, දීර්ඝ ගති එන්න පටන් ගන්නවා. ඒකයි මේකෙදී ලියලා තියෙන්නේ සම්මා ආජීවය හරිනම් සම්මා වායාමයට යනවා. සම්මා ආජීවයේ අඩුපාඩුකම් තියෙනනම් කුසීත බුබ්බඩ බද්බූසකමක් එනවා ඇඟට. දැන් ශරීර හොරකම කියලත් මේකට කියනවා. ඒක එන්න නම් ඒ කියන්නේ තියෙන මලකට කඩාගෙන මේක නැගිටලා එන්න නම් ඔය චීවර පින්ඩ පාත සේනාසන කියන මේ ආර්ය වංශ තුනේ දක්ෂකම එනකොට එයා නිකම්ම ඒ අරතිය කියන ඒ නපුරු චෛතසිකය අයින් කරගෙන භාවනා රතිය භාවනා රාමතා වෙනවා. එතකොට සඳහන් කළ තියෙනවා නැගිනහිර දිශාවේ හිටියත් උතුරු දිශාවේ හිටියත් දකුණු දිශාවේ හිටියත් බටහිර දිශාවේ හිටියත් සුවේ වාරතින් සාති නැතන් අර්ධි සාතයට කද්දාකත් කම්මැලිකමක් එනකොටම ඒක නිවනට හරව ගන්නවා. මට කම්මැලි මට නිදි මතයි බත් බූසයි කියලා බුදිය ගන්න යන්නේ එයා දැනගන්න මේ නිවනේ ලකුණක් ඒ නිසා කවදාකවත් උත්තරාය චේපි දිසාය විරති සුවේ වරතින් සාති නැතං අරති සාති දක්ෂිනාය චේපි දිසාය විරති සුවේ වරතින් සාති නැතං අරති උතුරු කුර දිවෙන කියන්නේ උඟාවක් සීතල තැනක් දකුණු කුර කියන්නේ තාම සීතල කවදාකවත් ඒක හේතුවට ගන්න භාවනා රාමතාවය ඇති කරගන්න ඒ නිසා අපිට අද හම්බෙලා තියෙන දුර්ලභ වස්තු ඔක්කොමත් ලැබිලා තියෙද්දි අපි මේ කියන නිදහසට කාරණා භාවනා ඉඳගෙන ඉන්නකොට සතිය පිටවන්න බැරි. සක්මනක් කරනකොට සතිය පිටවන්න බැරි. කැස්සක් පැස්සක් කෙනකොට සතිය පිටවන්න බැරි කතා. දිගට භාවනා කරන්න බැරි කතා. ඒ කෝගෙන් පේන තියෙන කුසීතකමයි. එහෙම නැත්නම් මේ අනිකු සිව්පසයන්ට කඹරන ගතිය. මේ පහසුකම් වලට කඹරනවා. එතකොට අර හුදකලාව නැතු වෙනවා. ඒ නිසා ඉස්සරහට යනකොට තේරෙයි ඒ පහසුකම් වලට කඹරන ගතිය පහසුකම් කියන්නේ සුඛෝපභෝගී උපභෝග පරිභෝග වස්තු වල කඹරන වෙනුවට ඒ හුදේකලාවට කැමති වෙන්න ගත්තාම ඒ තාඨන නැත්තම් ඒ ක්‍රියාවලියට මම කියන්නේ නිතර්ග ජයක් කියන. හුදේකලාවට කිසි කෙනෙක් රණ්ඩු කරන්නේ නැහැ. ඒකේ පණවන ලද කැම බේත බේතමක් පාවි. ඕන තරම් බුද්ධි විඳින්න පුළුවන්. මේ ආමිෂයට මේවට පුදුමාකාර රණ්ඩු ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එනවා. ඒ නිසා එතන ඉඳලා අර निराமிෂ निराமிෂ නෙවෙයි නිතරංග ජයට යන්නේක නෛර්යානික සද්ධර්මයේ තියෙන ඕපනයික ගතිය කියලා කියන ඕපනයික කියලා කියන්නේ ගුරුසු දේ සියුම් දෙයට تعلق කරන. ඒක බුදුජානනාංශය සඳහන් කර දෙනවා මහමුදට කොතනක මිනිකුණක් වැටුණත් ඒක එළියට දාලා මිසක මහමුද නතර වෙන්නේ නැහැ. බැලුව බැලමට මහමුද නලව නටියන නලව දඟලන එකේ ආරයක් පේන්න නැහැ. ඒ වුණාට මහමෝදි කවදාවත් මලකුණක් තියන්නේ නැහැ. එළියට දාන. ඒ වගේ මේ සම්මා ආජීවය භාවනා රාමතාව ඇතුළට පස්සේ හිත ඇතුලේ මොන විදිහකට කෙලෙසයක් තියන්න බෑ. ඒක තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා එළියටම ගෙනත් දාන. පසන් ගන්නෙත් නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ධර්මයේ තියෙන මේ නෛර්යානික ගුණේ නැත්නම් මේ ඕපනායික ගුණේ මගේ ගුණයක් නෙවෙයි Taman තුල ආජීවයේ සකස් වෙනකොට කෙලෙස් දරන්න බැරි ගතියක් එනවා. ආපු ගමන් කාටද කියලා හෙලි කරලා ඒක ආපත්‍ය දේශනා කරන්න හිතෙනවා. ඒක තමයි මනුස්ස ජීවිතයේ තියෙන නැත්නම් සදාචාරයක තියෙන නැත්නම් සාසනික තියෙන සජීවීම කොටස. Tamange කෙලේශයක් අකුසලයක් දැකපු ගමන් ඒක හෙලි කරලා ආයති සංගරේ පිහිටනවා. ඒකේ පටන් අරගන්නේ සිව්පසෙන්. තමන් පාවිච්චි කරන දේ අනවශ්‍ය වැඩ කරන්න එපා. ඔය මුළු ආජීවයේම වචනයකට අඩු කරලා කියනවනම් ප්‍රයෝජනේ සලකලා ඕන දෙයක් පාවිච්චි කරන්න. ප්‍රයෝජනේ සලකලා එහා ගිය ගමන් සුඛෝපභෝගී වෙනවා. ඒක නිසා මෙහෙදිත් ඒ ආදර්ශය ගන්න, gedara දොරවලටත් යන්න, Taman කිරීම හරහා නිහඬ බණක් අනුන්ට හැපෙන්න ලැබෙන්න උත්සාහ කරන්න. ඒකට පහසු නම් මං කියනවා සතිය වැඩිනවා කියන. ඒකේ අපහසුකමක් තියෙනවා නම් සතිය අපහසුකමක් තියෙන නිසා සතිය තමයි ආජීවය තම්බරකරනද තම තමන්ගේ තියෙන සාමාන්‍ය බුද්ධියට මේක ආවඩායුබෝ කිරීමක් වේවා. එහෙම නැත්නම් ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.